අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අලෝ අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සභාවෙන් වෙන ප්‍රශ්න ප්‍රකාශන తీරණ අපි ඊට ප්‍රස්තාව ලැබෙන විදිහට ඒකට සාදර වෙන බව මතක් කරමු. කියනගේ මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ දෙපා නම දෙමි අවසරයි. අරමුණ ගෙවි ගොස් ඇති බැවින් මම කය දෙස බලා සිටියෙමි. ආශ්වාස ප්‍රශ්වාස සිහින් නිරක්මෙන් ඉඳ හිට මතුවිය. දවල් දාණයට පෙර පරයන්කේ පෑ එකමාරක පමණ කාලයක අත්දැකීම මෙලෙස ලියා දක්වමි. නාසය ළඟ පෙරලෙන ගල් රෝලක් මෙන් කරකැවෙමින් බඩපපුව පෙනහැලි අතරින් තද වී එන වාතය අවකාශයට මුදා හැරියා. හැම විටම ප්‍රශ්වාසය පමණයි සිදු වුණේ. හිස මුහුණ පපුව තද වෙන බවක් දැනුණා. මට දරාගන්න බැරි තරම් දැඩි වෙහසක් දැනුණා. එක්වරම ඒ තද කිරීම දරාගන්න බැරිව තද හුස්මක් වැටුණා. නැවතත් මේ ක්‍රියාව හතර වරක් සිදු වුණා. මේ අත්දැකීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් ඉදිරියපතා අපේක්ෂා කරමි. ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නේ පීඨාදා පීඨ ආරක්ෂාව ලැබේවා. මේකෙතර විශේෂ දරතය එහෙම නැත්නම් පරිලාහ දරත ගැන සඳහන් කරනවා තාමත් තමන් ඒක බලන්නේ කටි, බඩේ, නාසයේ, දිවේ ආදි වශයෙන් බරගතියක් වගේ දකින්න කොයි වෙලාවක හරි දැන් ගොඩාක් තිබුණේ කිව්ව බොහොම පොඩ්ඩයි සතහන් කරලා තියෙන්නේ මට හිතන විදිහට. ඒකත් තාම දකින්නේ පපුවේ හිසේ නලලේ ආදි වශයෙන් අන්න ඒකත් අයින් කරලා ඒ තමයි තම නොදැරියකි මට්ටමක තියලා වෙන්න පුළුවන් මේ තද ගතිය බර ගතිය දරත ගතිය දරත භාවය බලන්න පටන් අරගත්තොත් මම යා පැත්තකට ගිහිල්ලා තද බව දකි. තාම දකින්නේ මම යගේ ඔළුවේ මම යගේ බඩේ මම යගේ පපුවේ කියලා. එහෙම තමයි මේ කතාව එන්නේ. එහෙම තමයි. ඔය පුළුවන් ද බලන්න ඒ දේ එනකොට තද ගතිය තද බව විතරක් බලාගෙන ඉන්න. ඒතර තමයි පුළුවන් වෙයි ඒ තද බව තියෙනවා. නැත්නම් මගේ කියා ගන්න නම් ඇහැ කට කරන බඩ දාන්න වෙනවා. මගේ නොකිය බලන්න තද බව තද ගතිය තද ස්වභාවය කියලා බලන්න නම් මේක ඒ වෙලාවට මගේ කැලී ටික අහිං කරන එක කයට සම්බන්ධ වෙලා තියෙන ගතිය අහිං කරන එක ශිල්පයක් ඒක යෝනිසමනස් කාට වටනවා කටබඩ දැම්ම ගමන් අයෝනිසමස් කාට වෙනවා. ඉතින් මේ කවුරු තීන්දුව කරනවද දන්නේ නැහැ. කර්ම ගෙවිච්ච දවසට තීන්දුව වෙනවා. තමන්ගේ ශිල්පඥානෙ මතුවෙච්ච දවසට තීන්දුව වෙනවා. මිච්ඡා දිට්ඨි වෙන සම්මා දිට්ඨි මතුවෙච්ච දවසේ තීන්දුවනට පස්සේ ඔය කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක වෙනකොට නිකන් හරියට බුදුජානනාසේ ඉන්ද්‍රජාලයක් කරුවා වගේ නැත්නම් මොකද වුනේ කියලා හිතා ගන්න බැරි තරම් වෙනසක් වෙනවා. කොයි වෙලාවෙ මේක වෙයිද දන්නේ නැහැ. නැවත ඒකට ආසන්න බව පේනවා. මේකට අනුග්‍රහකරන ඒන භාව ස්වභාව ගතිවලට මම මාගේ කියන්නේ නැතුව නැත්නම් මගේ කට බඩ නාදේ දිව කියන කැලියට සම්බන්ධ කරන්නේ නැතුව ඒ භාව වශයෙන් දකපු ගමන් ඒවට අපිට නපුරුකම් කරන්න බැරුව යනවා. අපිට රිදවන්න බැරුව යනවා. නොතැවරෙන ගතියකටපත් වෙනවා. ඉතින් ඒක ඒව දිහා මම වාගේ හැඟීමෙන් බැලීමක් මානසික විද්‍යාවෙන් බලනකොට මේ තද කමට තියෙන කෑදරකමක් තියෙනවා. මේ නොදරිය හැකි ගතිය තියෙන කෑදරකමට සැඩිස්ටික් නැත්නම් මැසචිස්ට් මානසික தත්ත්වය කියලා කියනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ द्वේෂයට කැමති හිට්ලර් වගේ. කාට හරි වද වෙනවා දකින්න කැමති. කරදර වෙනවා දකින්න කැමති. ඒ නිසා අපිට ස්පාසු වෙච්ච විලා ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ කරදර ගැන විතරයි. පත්‍රේ හරි තියන්න විශාල වශයෙන් පියා තමගේ දූෂණය කරලා අහුවෙලා මෙන්න ගෙනත් තියනවා කියලා බැලුවොත් කොච්චර පත්‍ර විකුණනද කියලා බලන්න. එතෙන් පුතා තමගේ අම්මව දූෂණය කරපු කතාවක් පුළුවන් නම් පත්‍රේ මුල් පිටුවේ දාන්න ඔක්කොම පත්‍ර විකිනවා. ඒ කියන්නේ අපි හරි කැමති ඒ වගේ කුණු අරප වලට. ඒ නිසා පත්‍ර විකුණන්න ඕන කට්ටිය ඔය ඔය කැත කත කැත වැඩ කරනවා. කරලා පත්‍රේ දාන්න. ඒ තරම පත්‍ර විකිනෙන්නේ ලියලා තියෙන නවකතාවලින් කොච්චරක් ශෝකාන්තද කියලා බලන්න. හදලා තියෙන චිත්‍රපට වලින් කොච්චරක් ශෝකාන්තද කියලා බලන්න මේකට තමයි අපි ආසාව. අපි සාහිත්‍ය කියලා මේක කරන්නේ. ඒ නිසා මේ එන දුක, එන කරදර ඇඟිය දාගන්න. මගේ කනට ආවේ, මගේ කටට ආයි ඇත්ත තමයි ඒක මේ දුකක් අහසේ තියෙන්න බෑ. සරුවචනසික නම මේක මම නැතුව, මගේ නැතුව, මගේ ආත්මය කරගන්න නැතුව මේක තියා බැලීමේ ක්‍රමයක් තියෙනවා. ඒක ආර්යයන් වහන්සේලා දන්නවා. හැබැයි පෘථජ්ජනයට පුහුණු කරන්න පුළුවන්. ඒ පුහුණුව සඳහා භාවනාවේ අනික් ගුණ ඔක්කොම වඩා ගන්න ඕනේ. වඩාගෙන තියෙද්දි නොයයි කියලා හිතන්න එපා. අපි නොහිතන විදිහේ අසුචි වැඩ සිද්ධ වෙනවා. අපි නොහිතන විදිහේ අරිය අසාධාරණ දේවල් සිද්ධ වෙනවා. ඒක උනේ නැත්නම් අපි පරීක්ෂා කරන්න බෑනේ. උනාට පස්සේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන මිනිස්සෙක් සමාජය දිහා බලනදී පවුල දිහා බලනදී ආගම දිහා බලනදී ජාතිය දිහා බලනදී සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකට ඒ ජාතිය කැමති නැහැ බලනවා. ආගම කැමතිත් නැහැ. පවුලයි කැමතිත් නැහැ. නෑදෑය කැමතිත් නැහැ. දන්න කෙනෙක් එක එකක් කැමති නම් මේ සීරම යමෙමු. මේ සීරම අප පායට අදින අපි අදින යම දූතයෝ වගේ. ඒගොල්ලෝ විතරයි කැමති. අපි නන්නාඳුන කෙනා අපි ඔය හිතුවත් එකයි නැතත් එකයි. අපි නන්නාඳුන කෙනෙක් අපි මොන විදියට මේ වේදනාව දිහා බැලුවද කියලා ගණන් ගන්න. ගණන් ගන්න කිට්ටුවේ ඉන්න කට්ටිය. ඉතින් ඒ නිසා ඒගොල්ලත් එක්ක මේ ගමන යන්න බෑ. ගිය ගමන් ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ ඉසිකක්මක් කවනම් ඔතන සමාහලාට මුලේ ඇතුලේ ටියුමර් එක අපෝ හැදෙනක් දන්නේ ඉක්මනටම බෙහෙත් ගන්න යන්න ඕම් බලන් ඉන්න එපා. පපුවේ ආවනම් හදවතේ ඉලක්ක හරි දින්දිද තියෙනවා. අනේ ඉක්මනට ගිහිල්ලා බෙහෙත් ගන්න. ගුරු ආවනම් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක දන්නේත් නැහැ. දෙල්ලමක් නෙවෙයි ධම්ම බෙහෙත් ගත්තේ නැත්නම් එහෙම වව් වෙලා බැනුම් අහන්නත් වෙනවා. අර මනුස්සයාට නැති පිස්සුවක් ඇද්දලා දාන. ඒ ඔය මොන කේක කොල්ලම තියවත් මැරෙනවා. භාවනා කරත් මැරෙනවා. නැතත් මැරෙනවා. මෙන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි ලෙඩේ ආන ඒක උන්න බලාගත්තා. බෑරිකම නැතිවක් කියන දේ ගෑනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ ඒක මගේ කියාගත්තට පස්සේ ඒක නොදැරිය හැකි මට්ටමට හිත වැටෙනවා. ආත්ම ශක්තිය සම්පූර්ණ කඩාන වැටෙනවා. ඔයිට වැඩිය 1000ක් විඳලා ඇති වෙන දේවල් වලට කෙඳිරි ගාලවත් නැහැ. භාවනා කරනකොට මේ ඇහැට කුණක් වැටෙනවා වගේ පොඩි දේත් පවා රිදෙන්න පටන් ගන්නවා. ඒතර අපි බරපතල චෝදනා කරනවා. හරියට දුකක් කවදාකවත් විඳපු නැති කෙනෙක් තොත්ත බබාලා වගේ. පිස්සු. කාන්තාවක් දරුවෙකු සුසු කරනකොට විඳින දුක කොච්චරද? එතකොට ඔය ඔය එකක්ම විතර දෙන්නේ. කවදාකවත් කිඳිටි ගන්නෙත් නැහැ පිරිමින්ට ඇහෙන. ලැජ්ජයි. කීනෝ පිරිමින්ට කියන්නත් එපයි කියලා. මේ භාවනා කරන්න ගියාම මැස්සෙක් යවුව දෙන්න චෝදනා. ඉරිකක්මක් ආවොත්, බඩේකක්මක් ආවොත්, ඒ මට්ටම් කරගෙන යන්න ඕන වලගොඩලි සමතලා කරගෙන ඒකට බුදුහාමුදුරු දීලා තියෙන්නේ. උපදෙස් දෙන්න කියනවා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, කියලා අර ශරීරාංග අයින් කරලා භාව ගති ලකුණු ස්වභාව ගති ලකුණු නැත්නම් ගති වශයෙන් බලන්න කියලා ඒකට පුදුම පළල් මනසක් එනවා පුදුම ආර්ය මනසක් එනවා ඒතර පේනවා මේකට පුරුදු කළොත් කළ හැකි කියලා කළ හැකි රෝග මම ඒකනම් ප්‍රතිඵල තියෙනවා ඒ නිසා මේක මම ඉල්ලා හිටනවා මේ එනකොට මේ වගේ දුක් ඉල්ලන්න බෑ දුක් එන්න කියලා ආවට පස්සේ බලන්න මේක මේ ශරීරයට අයිති එකක් ශරීරයක බලාගනි මම ශරීරය කියන්නත් එපා මම දුක කියන්නත් එපා මම කට කියන්නත් එපා බඩ කියන්නත් එපා මම නිරීක්ෂකෙක් විතරයි කියනකොට එයාට යෝගාවචරයේ විපස්සකෙක් කියලා කියනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මනට පිවිස කයේ සිත පිවිස කයේ සිත පිහිටුවා සක්මන ආරඹීමි දකුණ වම යනුවෙන් මෙනෙහි කරමින් පාපියමන් කළමි සක්මනේ වැලිවල මෘදු බව පායට දැනේ සීතල බව ඒ සමග එක් වෙයි වට 10ක් 15ක් පමණ සක්මන් පියමන් කරද්දී චේතනාවකින් තොරව පායසවන තිබෙන බවක් දැනිනි. දකුණ වම් මෙනෙහි කිරීමද අමතකව ඇත. සක්මන මල් ඇතිරිල්ලක් මෙනි. වට සක්මනේ යෙදෙන්නේෝද ඡායාවක් පමණි. සක්මනේ සීමාවට පැමිණීමත් සමග අර ඊට සඳහන් කළ සුවය අඩපණ විය. කයේ අනිත්‍ය මෙනෙහි කරමින් ආපසු හැරුණෙමි. නැවතත් සක්මනේ දකුණ වම සිතමින් මන දුරක් යද්දී ප්‍රථමයෙන් සඳහන් කළ ස්වභාවයට ළඟා විය. ඉක්මන් සුවදායක ලෙසින් පා ඔසවෙයි තැබේ. මේ ආයුර්වේද සක්මනේ සෑහෙන වේලාවක් වරහන් ඇතුළු විනාඩි 45ක් පමණ පියමන් කර සිතේ ඇති වුණ සුවයත් සමගින් වරහන් ඇතුළු පස්සද්ධිය පර්යංකයට ගියෙමි. කයේ ස්වභාවය පිළිබඳ මෙනෙහි කර ආනාපානයට ආරම්භයක් ගතිමි. මට 10ක් 15ක් ආනාපානයේ සිත එකඟව පවතී. ආශ්වාසයේ සීතලත් ප්‍රශ්වාසයේ උණුසුමත් මෙනෙහි කළෙමි. සිත විසිරුණි. මූල කර්මස්ථානයේ මෙනෙහි කර සිතට ආරාධනා කරගෙන විත් නැවත තැන්පත් කර ආනාපානයේ යෙදිමි. මුල් අවස්ථාවට වඩා වැඩි වේලාවක් ආනාපානයේ යෙදුණු අතර යලිත් සිත විසිරිනි. අනාගත විතක්ක ਵਿਚාර සමුදායක් හා එක්ව ඇත. ආපසු සිත එකඟ වන බවක් නැත. යලිත් ඇරයුම් කර ආනාපානට ගෙනවිත් භාවනාව ආරම්භීමි. මේ ආකාරයෙන් පැයකමාරක් පමණ ආනාපානයේ යෙදුණෙමි. හිත විසිරෙයි මෙනෙහි කර අරමුණට ගෙනවිත් භාවනා යෙදෙමි. මේ අයුරින් ආනාපාන සිදුවේ. ස්වාමින් වහන්සේ මේ ස්වභාවය ආනාපානය හා ආවේද ඔබ වහන්සේට උතුම් තිසරණේ පිහිටයි. මේ ස්වභාවය ආනාපානේ ආවේද මේ ස්වභාවය ආනාපානය හා ආවේයි ආවේයිද ආනාපානයත් එක්ක මේ ස්වභාවයක් ඇත්තනම සතිය තියෙනකොට නම් තීරණ අවිස්සන ගතිය සහ තැම්පත් වෙන ගතිය අරමුණට එන ගතිය සහ පිටපයින් ගතිය ඉතින් ඒක තමයි මේ ඕනම දෙයක තියෙන द्वේතාවය මේ දෙකේදීම නොසැලෙන ගතියක් එනකන් මේක හේම කරන්න ඕන මේක ආම්බම් කරගන්න ඕන එකීකරු කරගන්න ඕන ඊට පිට ගියත් ගිය අරමුණ දන්නවනම් ඒක සතිය නැවත ඕනේ අරමුණට ගන්නත් පුළුවන් ගත්තා ඒත් සතිය මේ දෙකේදීම නොසැලෙන මනසක් ආපු දවසට කියන්න දෙයක් නැහැ විශේෂයෙන් මේකේ ඇයි පිට යන්නේ කියලා අහන්න දෙයක්වත් නැහැ. ඇයි කියනකොට ඇතුළට ඉන්නේ කියලා අහන්න දෙයක්වත් නැහැ. ඉතින් භාවනාව වඩන්න ඕනේ. හිත පිට ගියත් සතිය තියෙනවා. අභාවන අරමුණේ හිතය සතිය තියෙනවා. පිට විකල්පයක් වශයෙන් තිබුණා කිසිම අරමුණක් නැතුව සතිය තියෙනවා. ආන මේ ඔක්කොටම තම හිත එනකන් මේ අල්ලාගත්ත පාර දිගේම දිගට භාවනා කරගෙන කරගෙන යන්න ඕනේ. නොකරන්න තියෙන අමාරුව සැකයක් තියෙනවා මේක හරිද වැරදිද කියලා. ඉතින් ඒ නිසා තමයි අහන්නේ ප්‍රශ්න මට තේරෙනවා. නමුත් ඔව් කිව්වත් නැහැ කිව්වත් ඒක සැකේ දුරු වෙන්නේ නැහැ. නමුත් නැවත නැවත කරන්න බාධාවක් නැත්තම් ලැබෙන උත්තරේ ගැන පොරොත්තු වෙන්න එපා. දිගට කරගෙන යන්න. මොකද අපිට මේ විදිහට මූල කර්මස්ථානට හිත දාගෙන නැත්නම් මේ විදිහට සතියෙන් යුක්තව ජීවිතය දිහා බලාගෙන ඉන්න හැමදාම ලැබෙන්නේ නැහැ. හැමදාම නක්කල් නැහැ. ආපු වෙලාවේදී නැවත නැවත නැවත නැතත් නැත්නම් අඛණ්ඩව නැත්නම් ඊටන් දැන් නිතිපතා මේ භාවනාව කරගෙන යන්න බාධාවක් නැත්නම් ප්‍රශ්නේ ඇහුවට කමන්නේ උත්තර නැතුණත් කමක් නැහැ. ඒ බවට වග බලා ගන්න ඒක අපි ශාසනයට කරන අනුග්‍රහයක් භාවනාට කරන අනුග්‍රහයක් ඒක යෝගාවචරයේ තනිකර ස්වච්ඡන්දේ තියෙන්නේ නැවත නැවතත් මේකට ඉඳ දෙනකොට Tamanට මේ හැකය දෙවැන්නේ සම්බන්ධතාවයක් නැතුව දුර වෙන බව නම් කල්ලාතෝ කියන්න පුළුවන් තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම දැන් මෙතන සිතන විටම කම්පන චංචල මතුවිය ආශ්වාස මතුවී ගෙවි ගියේය නැවත කම්පන චංචලද මතුවිය බුදකලාවක් ඇතිවිය මේ අවස්ථාවේ ස්තර කීපයක් හඳුනාගත හැකි විය පළවෙනි ස්තරයේ ශබ්ද වේදනා ඇත මනාප අමනාප ඇත දෙවෙනි ස්තරයේ ශබ්ද වේදනා ඇත ප්‍රතිචාර අවමය හරියට වේදනා සටනක ඖෂධයක් විඳීමෙන් පසු සේය. ආඥාන හරියට වේදනා සමනක වේදනා සමනක ඖෂධයක් විඳීමෙන් පසු සේය. වේදනා සමනක ඖෂධයක් විඳීමෙන් පසුය. වේදනානාශය නැකනේ ඇනස්තීෂියා දුන්නා වගේ. තුන ඊළඟ අවස්ථාව හිරිවැටි ඇති බවක් දැනේ. ශබ්ද අවමය. මේ අවස්ථාව වමෙන් දකුණට මාර වෙමින් දැනේ. වම් පය හිරිවැටෙන විට දකුණ සාමාන්‍ය වේ. සෑම අවස්ථාවකම පසු හිස පහතට කඩා වැටේ. එක් අවස්ථාවකදී ඉබේම වාඩි වී සිටි බංකුවෙන් ක්‍රමෙන් පහළ ලිස්සා බිම වාඩි විනි. කය පොළව දිගේ වැగిරි අන්නාසයේ දැනුනි. කය පහළට බර වී බිම පෙරලී යන්නට තරම් දැනෙන විට අනෙක් අය කලබල වේ යයි සිතා සෙමින් එතනින් ඉවත්ව ඇඳ වෙත විත් වාඩි වී බලා සිටියෙමි. අය සෙමින් ඇඳ මත පතිත විය. මෙට්ටේ තුල් තුල ගිලී යන්නාසේ දැනිනි. වම් මත ඇඟට යට වී තදවන බවක් දැනුනි. ඉන්පසු කිසිදයක් නොදැනුනි. නිින්ද ගියාසේය. වහා අවදි විය. වම් මත හිරිවැටි ඇති බව දැනි දැනි නැවත ශනිකව නිින්දකට වැටුණාසේ විය. නැවත අවදි වූට අතෙහි පිච්චෙන්නාක් වැනි දැඩි වේදනාවක් ඇති විය. නිලාපුරක් පිච්චී යන්නාසේ ඇඟිලි අග සිට අත පිච්චී යන දෙස ඉවසා බලා සිටියෙමි. පිච්චී ගෙවි යමෙන් තිබූ අත අත්ල හරියේදී නතර විය. අත්ලෙන් පහළ කිසි නොදැනේ. අත්ලෙන් ඉහළ පිච්චෙන වේදනාව ඇති බව සංසන්දනය කර බැලුවෙමි. ටිකකින් එම වේදනාවද ක්‍රමයෙන් පහවිය. ස්වාමින් වහන්සේ හැම විටම ඇස් ඉදිරි පිට මඳාදුරක් එළියට බව දැනේ. මොකද මද අඳුර වෙලී ඇති බව දැනේ. හැම විටම ඇස් ඉදිරිපිට මද මද අඳුරක් වෙලී ඇති බව දැනේ. කය ඍජුව පවත්වා ගැනීමට තරමක් අශීරුය. සක්මන දැනෙන්නේ හරියටම නූල කැඩී ගිය සරුංගලයක් පාවෙන්නාසේය. හේභාගයක් වෙන ගතියක් දැනේ. කෑම රුචිය ඊටාම අඩුය. ඉදිබෙහෙත් දී නොනිදා සිටින්නට ඇයම් දන්න කෙනෙකුසේ දැනේ. එදිනෙදා වත කිරීමේදී තරමක අපහසුාවක් ඇත. ඒත් ඔබ වහන්සේගේ ධර්මදේශන ආසන විට සිත ධෛර්යමත් වන බව දැනේ. අපහසුතාව මැද ඉදිරියට යාමට උත්සාහ දරමි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේ අපහසුතාව කියලා නම දැම්මොත් ටිකක් අමාරුයි. ඒ නිසා මේ තමයි භාවනාවෙන් අපි ගිහිලා තියෙන තැන. මේ තියෙන தත්තර නමක් දාන්න නැතුව ඉන්න තාක්කල් ලෝකට නිවන කියනවා. නම දාපු ගමන් ඔක්කක් කරේ. මේක බරක්ද අපහසුතාවයක්ද එපා වීමක්ද මේක මේක තමයි මූලිකම ස්වභාවය. ඉතින් මේ ස්වභාවයට අපි කියනවා අතබර වුණා, කනබර වුණා, අත පිච්චෙනවා, විනං වණන් දාන්න කිය ගමන් නමට ගැළපෙන්නේ නැතර මේක තීක්‍ර වෙනස් වෙනවා. මේ தත් එකක්වත් හිතින්නේ නැහැ. ඒ නිසා මේකටවත් නම දාන්න නැතුව මේක දිහා බලන ඉන්න මේ ස්වයංවරයකට ගිහිල්ලා කෙල්ලෙක් තෝරන්නේ නැහැ. කෙල්ල කොඩම දිහා බලන්නේ. මේක ස්වයංවරයක් වගේ. මේක වේදනාවක්වත් වේදනාවක් බාටපත් වෙනවා. සද්දයක්ව සද්දයක් බාටපත් වෙනවා. හිතවිල්ලක්ව හිතවිල්ලක් බාටපත් වෙනවා. රූපයක්ව රූපයක් බාටපත් ඕනම දෙයක් බාටපත් වීමේ මැටි පිටක් වගේ මේක තියෙනවා. මේකෙන් ඕනේ කලයක් මැටියක් අඹන්න පුළුවන්. අඹපු ගමන් අපි ඒකට වග වෙනවා. මැට්ට මැට්ට විදියෙම තියන්න. නාම රූපේ නාම රූපේ වශයෙන් පාත්තන්නක සලායතන බවට රූප වේදනා සද්ද බවටපත් වෙන්නේ නැතුව ඔය පවතින මූල ස්වභාවය ඒ ස්වභාවයේ පවත්වනවා කියන එක හරිම අමාරුයි. නිදි වේත් පිටි බේලා අවදින් ඉන්න හදනවා. මොකද අපි හිත මොනවා හරි මේකෙන් ගොඩනග ගන්න හදනවා. මොනවා හරි නිර්මාණය කරන්න හදනවා. නිකම් මේක තියන්න බෑ. නිර්මාණය කරපු ගමන් වග වෙන්න වෙනවා. ඊට පස්සේ ආත තියෙනවා. ඒ නිසා නිර්මාණය නොකර ඒ පිවිතුරු ගතියෙන් බලන්න ඔය ටෙඩි ගොඩක් නම් වඩන් දාන්න හිතේ. ගොඩක් ඕකට මුණක් තියෙයි. ගොඩක් ඕකට ආකාර සටහන් තියෙයි. නමුත් මේක මූලිකවට අඩු කරලා ගත්තොත් නොමරිච්ච බවට තියෙන සංඥාව. නිින්ද කියලා නැති බවට තියෙන සංඥාව. අසීයෙන් නෙවෙයි කියන බවට සංඥාව. ඕකට නම් දාන්න යන්න එපා. බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම නමකින් කැලසිලා තියෙනවා කියන්නේ. නික්ලේශී මොකුත් නැහැ මේ ලෝකේ. මොකද අපිට බෑ මොනම දෙයක් අධ්‍යා බලලා ඒකට නමක් නොදා ඉන්න. නමක් නැති කියලා හරි නමක් දානවා. ඔය භාවනාදී අපි මෙතෙන් බසලා අඩු කරලා අඩු කරන ගිහිල්ලා ගොජේ බේනවා. එහෙම නැත්නම් කම්පන චංචල කියනකට එහෙම නැත්නම් පිරිමැදීමක්, දරතයක්, එහෙම නැත්නම් ඝර්ෂණයක් තියෙනවා. මේක මොකක්වත් බවටපත් වෙන්නේ නැතුව ඒකේ මූල ස්වභාවයෙන් ප්‍රභවයේ එහෙම පාත්තන්න පුළුවන් නම් ඒකේනා කිසිම සංස්කරණයක් කරන්නේත් නැහැ, චේතනා පහළ කරන්නේත් නැහැ, අදිස්ථාන පහළ කරන්නේත් නැහැ, පණිවිඩයක් ඇති කරන්නේත් නැහැ. ඒකෙන් ගා ගන්නෑ. ඒ නිසා ඒකට නංවනම් දෙන්න යන්න නැතුව, ඒක සංස්කරණය කරන්න යන්න නැතුව, ඒක අඳුනගන්න සංඥා දෙන්න යන්න නැතුව, විඳින්න නැතුව, අවේදිතව හිටියොත් ඒ නිතරම අපේ කෙරෙහි යෝජනා ඉදිරිපත් කරන මොනවා හරි කරපන්කෝ. මේකට එක්ක නමක් දාපන්කෝ. ඒක මේක බින්දපන්කෝ. ඒක මේක අඳුරගනින්කෝ. ඒක මේ මොනවා හරි කරපන් කියන. අන්න ඒක දිහා බලනකොට මේ ගොජේ දඟල දඟල තියෙන හැටි බලනකොට ඒ එයාට අපි ඒකට ඡන්දේ නොදී මොනම දෙයක් කරදර කරන්න බෑ. එයා එයා දඟලන්නේ අපේ ඡන්දේ අරගන්න. ආ රූපය බාටපත් කරපන් කියලා හා කියපු ගමන් රූපය බාටපත් වෙලා අපිට කරදර කරනවා. ඒක සද්දයක් බාටපත් කරගත්තාන් කිය කරපන් කියන යෝජනාවට ස්ථිර කරපු ගමන් සද්දයක් බාටපත් වෙනවා. ඒ නිසා යා ලක්ෂිකුත් එකක් යෝජනා කරනවා. එකකට ඡන්දෙට නොදී නැත්නම් යෝජනා ස්ථිර නොකර බලාන හිටියොත් ඔයාගේ තියෙන ඌන භාවය යෝජනාව පමණයි බව එයාට අපිට කරදර කරන්න පුළුවන් වෙන යෝජනාව අපි ස්ථිර කරත් විතරයි. අන්නේ ස්ථිර කරන්නේ නැතුව ඉන්න පුළුවන් එක තමයි බුදුජානනාච අපිට දෙන ශක්තිය සද්ධාව මාගේ. බුදුන් අදහගනින් ওই පේන දෙයට නම් වඩන් දාන්න යන්න එපා. අත ගන්න යන්න එපා. ඔය নানা ආකාර හැඩතල වෙනස් කරાવી. নানা විදිහට අපිට පෙළීම් කරાવી. নানা විදිහට දැවීම් කරાવી. මේක රිත්තක් එකක් නෙවෙයි රිත්තක් බව පෙන්නාවේ. දැක්කේ නෑ වගේ. නෑ වුණා වගේ. නොදැනුණා වගේ. මේක නැතර කරගෙන ඉන්න පුළුවන් නම් බුදුචානන්සේ සඳහන් කරලා තියෙන සියලු ශක්තියින්ගේ ප්‍රභාවය සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඕනම දෙයක් කරන්න පුළුවන් ප්‍රභවයක් ඇයට තියෙනවා. නමුත් යමකට අල්ලගත්ත ගමන් අපි ඒකට කොටු වෙනවා. ඒ නිසා එහෙම යෝජනාව ආවත ස්ථිර නොකර ඒ කියන්නේ හිතන්නේ ඒක ගැළපෙන්නේ නැහැ කියලා වෙන්න ඇති මම කියන්න හදන යෝජනාව මේ මොකද්ද මේ නිදර්ශනේ මට මගේ යාළුවෙක් කිව්වා කෙල්ලෙක්ට යාළු වෙනකොට ලව් කරනවා කියලා කියන්න එපා කිව්වා කියපු ගමන් අපෑගේ ඉවර වෙනවා කිව්වා කියන්නේ නැතුව ලව් කර කර ඉන්නේ කිව්වා. ඒක කිව්වේ මං ඒ කෙල්ලෙකුටම කිව්වට පස්සේ. ඉතින් කෙල්ලමයිත් එක තරහා වුණා මට වතුරක් කරලා බැනලා තෝ ගොරකෑ තොට තේරෙන්නේ නැහැ කෙල්ලෙක් කහළු වෙන්න කියලා මට බැන්නා. ලව් කරන්න ඕලු ලව් කරන බව කියන්නේ නැතුව. ඒක පූර්ණ අවදියක් තියෙනවා. ඉතින් මේකටත් මේ මේ නාම රූපයත් එක්ක ලව් කරන්න මං ආදරේ කියන්නත් එපා. වැන්දට පස්සේ මම ඔයාලා ඉක්කසාත කරනවා කියන්නත් එපා. නිකන් ඔෆෙයා එකක් තියාගන්න නැත්නම් ලිවිං ටුගෙදර් තියාගන්න බඳින්න එපා. මේවා කිව්වහම ඕගොල්ලෝ දොස් කියනවා මේ සදාචාරයට විරුද්ධව කතා කරන්නේ කියලා. ඔය මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ අපි මෙතෙක් කරගෙන ගිය සදාචාරය 100 100ක්ව පැත්තකට දාන්න ඔෆෙයා එකක් තියාගන්න. නැත්නම් වෙස්ටර්න් මයින්ඩ් කියනවා ලිවින් ටුගෙදර් කරන්නේ බැඳින්න එපා. මම දන්නේ නැහැ ඉතින් මට බැඳපු නැති කෙනෙක් වශයෙන් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. බැඳපු කට්ටිය කියනවා නම් බැඳින එක හොඳයි කියලා. ඉතින් ඒකටත් මට උත්තර අත උස්සන්න මොකද අපේ අම්මයි අප්පච්චි බැඳලා හිටියේ. නිසා මට ඒක නෑ කියන්න බෑ. නමුත් මම උත්සාහ කරේ ඔෆියාස්තේ මට ඔෆියාස්තිය ගන්නත් බෑ. ඒක නිසා තමයි මට මොකක් වැරදුනේ. ඔය ඔයන්සේ භාවනා පැත්තේ හරියට ඒක නිසා. හැම කෙනෙක් එක්කත් එක මම සෝද වෙනවා කිසිම කෙනෙකුට කිසිම විදියකින් විශේෂණයක් කරන්න දෙන්නෙත් නැහැ ඉඩක් තියන්නෙත් නැහැ එතකොට ඔක්කොම ළමගේ මොකලන්නේ ඔයගොල්ලෝ මේ එක්කෙනෙකුට වැඩිපුර සලකනවා අරයට අනුපුර සලකනවා ඉතින් වැඩිපුර සලකන මට උදව් කරනවා ඌ විතර පීයෙන් අනින්න කියලා මතක තියාගන්න අපි වැඩියෙන් සලකපු එක තමයි අපිට පීය බසන්නේ අපිට වහ දෙන්නේ විනාශ කරන්නේ නිසා ඔක්කොටම සමෝධේ සලකන්න නම් ඔය එන යෝජනා ගොඩාක් එනවා වෙලාවට. ඒ නාම රූප මට්ටමට බැසුවට පස්සේ මේක රූපයක් වෙන්න කියලා කියනවා. සද්දයක් වෙන්න කියලා කියනවා. හිතවිලක් වෙන්න කියලා කියනවා. ඉස්සරහ පතන්න කියනවා. පස්සේ හිතන්න කිය. ඔක්කොම තියේදී නෑ වුණා වගේ. ආදරේ තියෙනවා. කියන්නේ නැතුව එහෙනම් බුදුරජාණන් කියනවා නාභි වදති නාජ්ජෝස චිත්තති න අභිනන්දති මේක අභිනන්දනය කරන්නත් එපා මම එකට රිංග ගන්න යන්නත් එපා නම කියන්න යන්නත් එපා මුවින් නොකමනේ නොබැන හිටපන් ඔක දිහා බලාගෙන ඒකට විපස්සනා කරනවා කියලා කියනවා මේ ඇයි ස්වාමීන් වහන්සේ මේකේ නම මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්නෙම ගාගත්තා ඊට පස්සේ ඉතින් ආයේ ගොඩ ගන්න බෑ ඕන්නම් ඕන්නේ නැහැ මොකද අත්දැකීම වෙනස් වෙන්නේ නැහැ නංගිරුව නැහැ කියලා මම දන්නේ මම කිව්වට තේරෙනවා ඊට අත්දැකීම 100ක් ලැබෙන මොකට ඒ වුණ නමක් අදාන්නේ යමක් දාව ගාම මේක තුච්ච තත්ත්වයටපත් වෙනවා. ඊටාම දීන තත්ත්වයටපත් වෙනවා. නිකන් සකන් නෑන්ඩ් වෙනවා බඩුව. ඔරිජිනල් එකෙන් තියාගන්න යාට දෙන්න ඕනේ මේ බහුරූකෝලම් පාන්න. ඕනේ ඉරියව්වකට යන්න කියන ඕනේ ආකාරයකට යන්න කියන කිසිසේත්ම එන යෝජනා විශ්ලේෂ කරන්න එපා කොහොල්ලබ බා තිබ්බට අතේ ගැහුවේ නැත්නම් කොහොල්ලබවට මුකුත් කරන්න බෑ කොහොල්ල තමයි අත ගැහුවොත් විතරයි අල්ලන්නේ. ඒ නිසා එහෙම ධානයෙන්න පුළුවන් කියනවා getting a distance කියලා. ඒකත් එක පොඩි දුරස්තකමක් ඇති කරගන්න. ඒ වෙන සංසිද්ධියත් එක්ක දුරස්ත බැල්මේ. එච්චර දක්ෂකමක් ආය වෙන කොහේ ලෝකේ කොහෙවත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මම මගේ අත්දැකීමක් කියන්නේ මම පරයන්කේ ඉන්නකොට සාමාන්‍යයෙන් හොඳට අදිෂ්ඨානයෙන් යුක්තව වාඩි වෙලා දැන් භාවනාව පටන් ගන්නවා. භාවනාව සතිය නැත්තේත් නැහැ ආශ්වාස ප්‍රශ්වාසයෙන් පටන් ගත්තාම ඒක නැත්තේත් නෑ වැඩිගෙන යන්නෙත් නෑ. නමුත් මේ මුළු පැයමත් ওই ටික තුල ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ දවස් වරුවක් වගේ ගත කරාම ඊට පහුවදාට මට හොඳ අත්දැකීමකුත් ලැබෙනවා. පරයන්ක භාවනාවෙන් මම ওই අත්දැකීම ලබලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇයි ඒකට කියන්නේ භාවනා පටන් ගන්න එක. ලෝකේ පටන් ගන්නමක් නැහැ නේ කතාවක. ඔය කියන தත්ත්වෙ පටන් ගන්නමක් නැහැ. බුදුන්සේ කියන්නේ මේක අජාතං අභූතං අකතං අසංකතං. ඔය ගොජේ කවද පටන් ගත්තද කියලා බුදුහාම කියනවා නෑ කියලා. කොහොමද මම කියන්නේ මම භාවනා පටන් ගන්නවා කියලා. මම කිව්ව එක වැරදි ස්වාමීන් වහන්සේ. මං කියනකොට කොහොමදත් වැරදි. ඒ වාක්‍යයෙන් පටන් කොයි වාක්‍ය පටන් ගත්තත් මම කියන එකෙන් ඉතින් කියලා වරයි. ඒ නිසා බලන්න මේක කවද්ද පටන් ගත්තේ කියලා බුදුහාම කියනවා පිස්සු වැඩේ උඹට කියලා. මේ ගොජේ පටන් ගත්ත දවස මේ සංස්කාර හැම එකම පටන් ගත්ත වෙලාවක් තියෙනවා. උපාදෝපඤ්ඤායති වයෝපඤ්ඤායති තිතස අඤ්ඤතත්තප්පඤ්ඤ මේ ගොජේ අපි එන්නේ ඉස්සෙල්ලා ඉඳලා තිබිලා තියෙනවා. දන්න දන්න හැමදාම ඉඳලා තියෙනවා මේක නිවන බව දන්නේ නැහැ. අපි මේ වෙනුවට මේකට නම් වනම් දානවා මේ වෙනුවට වෙන එකක් හොයනවා මේක නැති කරන්න හදනවා ඒ තාක්කල් ඉතින් අපි මේ කඩුවක් ගෙලින්න හදනවා වගේ අපහසුරපත් වෙනවා මේක බාහිර අරගත්තාම මේක තමයි මේ තියෙන දේ මැරෙන්න නැති බවට තියෙන ලකුණ මේකට අජාතං මේ කාදපටන් ගත්තේ නෑ අභූතං මේක වෙන ප්‍රසූත කරනවා කියලා දෙයක් නැත්තේ නෑ. අකතං කවුරුත් විසින් කරලා දැන් නෙවෙයි. අජාතං අභූතං අකතං අසංකත සංකතේකුත් නෙවෙයි. මේ මේක සදාතන ක්‍රියාවලියක්. මුලක් මැදකකක් මේකේ නෑ. හැබැයි මුල මැදකකටපත් වෙනවා මේක රූපයක් කියලා හිතපු ගමන් රූපයක් ඇති වෙලා නැති වෙනවා වගේ පේනවා. නැති වෙන්නෙත් මේකට පටන් ගන්නෙත් මේකේ. සද්දයක් කියලා හිතුවොත් සද්දයක් බවට පත් වෙලා ආයෙ නැති වෙලා ආයෙ මේකට එනවා. ඉතින් මේක නිකන් නංවරන් දෙන්න නැතුව බලන්න හිටියොත් පැය නෙවෙයි දවස් නෙවෙයි කොයිතන හිටියත් ඒක නෑ ඒ යෝගාවචරයට අයින් එහාට යන්න තැන. බුදුරජාණන් කියනවා මෙන් එහාට යන්න බෑ. මේක බාර ගන්න නැති නිසා අපි මේ විවිධාකාර කෝලම් කරන්නේ ඇති දේ ඇති හැටියට බාර ගන්න තුන සකස් කරන්න හදනවා. එනතන මේ සංඥා දාන්න හදන මේක අඳුන ගන්න. එතන මේක විඳින්න හදනවා. විඳින්න බෑ. මේක කරන්න බෑ. මොකද මේක කොහෙදෝ තියෙන එකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ මම කිසි දවසක ඒක සංඥා දාන්නවත් මොකුත් නිකන් බලාගෙන ඉඳීමක් විතරමයි කරලා තියෙන්නේ. මම කෙරුවා නම් ඒත් අවස්ථා කීපයක් ඒ වගේ. ඒක මම කරා නම් ඌ එල්ලලා මරන්න ඕන. ඡායකෙලින්ම මර දඬුවම දෙන්න. ඒක මම මට කරන්න පුළුවන් ගන්න. මම ඉන්න තාක්කල් ලෝක පේන්නේ මම ඉන්න තාක්කල් ලෝකෙට එක එක නම් වරන් දානවා. මුරුක්කු කියලා කියනවා, ජුජුබ්ස් කියලා කියනවා, සූප්පු කියලා කියනවා. নানা ප්‍රකාර නම් දැම්මනම් ගණ්ඩම දෙන්නේ නැහැ. නමක් දාන්න නැතුව ඕක දිහා අත්දකින්න පුළුවන් නම් ඒ පුද්ගලයා තියෙන අඩුම ක්‍රියාමට්ටමක එතකොට. කිසිම ක්‍රියාවක් නැහැ ඒක අත්දකින්න පුළුවන් කමක්. සංස්කාර වල අඩුම මට්ටමේ. එතකොට නිකන් ඇතුළත පිළිද කියලා වෙනසක් නැහැ. හොඳටම නිකන් ලුණු කැටයක් මුහුදට දාපුවාම මුහුදේ දිය වෙලා ගියා වගේ. ගඟක් මුහුදට ගියාට පස්සේ ගඟේ අනන්‍යතාවය නැති වුණා වගේ මේක තියෙනවා මේක මේ භාවනා කරලා ගන්න එක නෙවෙයි. නමුත් අපි මේ භාවනා නොකරොත් එහෙම දෙයකට අපිට ගෙනියන්න බෑ බුදුහාමුදුරුවෝ. ඒ නිසා බුදුරජාණන්සේ පෙන්නන මේක හම්බ වෙයි මගදී දකි. දකින්නට නම් වරන් දාන්න යන්න එපා. සකස් කරන්න යන්න එපා. ඒක විඳින්න යන්න එපා. දැකගනින් මැරිලා නැහැ. දැකගනින් මට නිින්ද ගිහිල්ලා නැහැ. දැකගනින් මට ක්ලාන්ත වෙලා නැහැ. ඔකට ඔහොම ඔහොම තියෙන්නරම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටියේදී ආස්වාදයේ මෙසේ දැනේ. උලන් ඉහළට ඇදීගෙන ස්වභාවයක් ඇත. විඩක කැඩි කැඩි ඇදී යයි. පපුව මැද ප්‍රදේශයට යන්න සීතලට දැනේ. පපුවේ ඉහළ කොටස හොඳින් පිම්බෙනු පෙනේ. ප්‍රශ්වාසයේදී පපුව ඇක්ලීම හා ඉක්මනින් සුළං පිටවී යාමක් පෙනේ. ආශ්වාස තරම් ප්‍රශ්වාසයේ දිගු බවක් නොපෙනේ. ස්වාමින් වහන්සේ මා මෙසේ ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටියේදී හුස්ම රැලි 6ක් 7ක් පමණ බලා සිටිය පසු මගේ කය ගැසී සිහිනයකින් හැරුණා වැනි දෙයක් සිදුවේ. මෙසේ ඇහැරෙන විට මා හුස්ම රැල්ලේ සිටිනා බව මතකය. සිදු වූ දේ ගැන වැඩි මතකයක් නැත. මා හුස්ම රැල්ලි ප්‍රමාණය එකක් හෝ වැඩි කර බැලීමට උත්සාහ ගත්තද මේ ආකාරයට විටක හුස්ම ඉක්මනින් සංසිඳී මා ගැස්සී සිහිනකින් ඇහැරුණා වැනි දෙයක් සිදුවේ. විටක හුස්ම සංසිඳීමට පෙරද ගැස්සී ඇහැරීමක් සිදුවේ. ස්වාමීන් වහන්ස මට මේ தত্ত্বය භාවනා කරගෙන යාමට මහත් අපස්ථාවයක් ඇති කරයි. මේ අවස්ථාවේදී විටක නිදිමතක්ද හිසේ කැක්කුමක්ද ඇතිවේ. ස්වාමින්වහන්සේ මා කෙසේනම් මේ தත්ත්වයට මුහුණ දිය යුතුද? ගෞරවනීය ස්වාමින්වහන්සේ වහන්සේ අප ඉදිරිපිට සිටින පරයන්ක තුල නම් කිසි විටකත් මෙසේ සිදුවී නැති අතර මා පැයකට වැඩි කාලයක් භාවනාවේ නිරත වී ඇත. බහුලවම ඉහත ආකාරයට භාවනා සිදුවන්නේය. සමහර පරයන්ක වල භාවනාව හොඳින් සිදුවී ඇත. කය වැක්කිරීම, හුස්ම සංසිඳී කම්පන චංචල දෙස බලා සිටීම කිසිම වේදනාවකින් තොරව වැයක්මා භාවනා කරන අවස්ථාවද ඇත. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ පසු හරිය නෙමෙයි අපිට සලකන්න තියෙන්නේ මුල් හරිය. ඊටික තමයි මේ කමටහන ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ කමටහනට විරුද්ධව කටයුතු කරනවා. Tamanට අරමුණේ අරමුණු අනබන 6 7ක් යනකොට ඒක නොදැනී යන බව. එහෙම නැත්නම් ගොරෝසුව තිබිලා මැදහත් ඇවිල්ලා සංසිඳන බවක් යෝගාවචරයට විපරිණාමය තාම දැකලා නැහැ. එහෙම නැත්නම් අනිත්‍ය වෙන බව දැකලා නැහැ. ඒ අර එකපාරට සංසිඳුණාට පස්සේ අරමුණට අවදි වෙන එක විතරක් දැකලා තියෙනවා. ඉතින් ඊයේ ධර්මදේශනාදී මතක් කරපු විදිහට අවදි වුණාට පස්සේ බැලුවොත් ඊට ඉස්සර තිබුණ ගැන මතකයක් නැහැ. අත්දැකීමක් නැහැ, විඳීමක් නැහැ, මතකයක් නැහැ. ඒ කියන්නේ අරමුණු නැති සතියක් තිබිලා තියෙනවා කියලා නිකන් භාෂාවක් හදන්න පුළුවන්. නමුත් යෝගාචරය ඒකට වෛර කරනවා. ඒක හඳුනා ගන්න උත්සාහ කරනවා. ඒකට අවදි වෙන්න උත්සාහ කරනවා වෙනුවට හිතන භාවනා කරනවා කියන. ඉතින් මේක තියෙන තාක්කල් යෝගාචරයට දාඩිය දානවා. වමන විසාච ලකුණු පහල කරනවා. වමන විරේචන ලකුණු පහල කරනවා අපහසුතාව මත වෙනවා. අනේ ඒ වෙලාව බුදුහාමුදුර සඳහන් කරනවා අවදි වුණාට පස්සේ මේ තිබීච එක ගැන Tamanට මතක නැත්තම් පොත් ලැබීමක් නැත්තම් හිතා ගන්න බැරි නම් ඒතං සන්තං ඒතං පනිතං යද්දං උපේක්ඛා කියලා ඒකටම නැවත යන්න උත්සාහ කරන්න කියනවා. ඒකට යන්න නම් මේක පිළිබඳ ප්‍රසාද හැඟීමක් පහළ කරගන්න. ප්‍රමෝද හැඟීමක් පහළ කරගන්න ඕනේ. මේක තමයි සති සම්පජඤ්ඤය කියලා හැඟීමක් පහළ කරන්න ඕනේ. මේක පස්සද්ධියක් කියන හැඟීමක් පහළ කරන්න ඕනේ. මේක සුඛයක් කියලා. ඒක නිසා එකක් තමයි ගැසිච්ච ගමන් මේක කලින් තිබුණ ටිකේ මට මතකේ නැති නිසා ඒ කිසිම කෙලෙස් සිවිල නැහැ. තියෙන හැම කෙලෙසයක්ම මතකයක් විදිහට තමයි අපි තැම්පත්. ඕක තමයි ලබනාත්මනත් යන්නේ. මතක ටික ඔක්කොම අමතක කරලා දැමන යන්න දෙයක් නැහැ. දැන් අපි මතක නැති එකට බයයි. ඉතින් එතකොට අපිට වෙලා තියෙන්නේ අපි සත්‍යයට බයයි. අලුත් දෙයට බයයි. නව දේවල් වලට බයයි. මේ අපි සම්ප්‍රදාය ගරු කිරීමේ ඔලොමොට්ටල ගතියක්. මේකත් එක්ක බුදුහාමුදුරුත් එක්ක බුදුහාමුදුරන් ගමන වැඩි දුර යන්න බෑ. උන්වහන්සේ අනිවාර්යයෙන්ම කරකෝල ගහනවා අපි දන්නා තැනකට. ඒක කියන ලෑස්තිත ගමනට දන්නේ නැති ශේෂ්ත්‍රයකට කයි ජීවිත දෙක අමතක කරලා මේකට යන්න ලෑස්තිද? ලෑස්ති නම් මේ ගැතුණාට පස්සේ මම හිතියේ සියල්ල අමතක කරපු තැනක. එහෙම නැත්නම් සංඥා නැති තැනක. ඒක සාන්තයි. ඒක ප්‍රණීතයි. අනේ මට නැවතත් ඒකට යන්න ලැබේවා කිව්වොත් මේ ගැස්සෙනකොට වහනපන එනවා. ඒක මේ ආනිජ සප්පයි සූත්‍රය සරුවචනාංශ ප්‍රකාශ කළ දෙන. ඊ ආනාපානිය නැවත බලා ඉන්නකොට යෝගාචර දැක ගන්න බැරි නම් මේ ආනාපාන 1 2 3 යනකොට මේක ශීඝ්‍ර සංසිද්ධීමකට යන බව. නැත්තම් ඒ ශීඝ්‍ර සංසිීම අගය කරන්න දන්නේ නැත්තම්. නැත්තම් thin slicing of time කියලා කියනවා. එක ආසසෙන් අනිත් ආසස දීක ආසසෙන් අනිත් ආසසට යනකොට ඒ ඇති වෙනස්කම් මුණත් ටික, ජවනිකා ටික අවදි මනසකින් බලන්න බැරි නම් ඒකට ගහන කම්බුල් පාරක් තමයි දන්න තැත නැත්නම් කියලා ගස්සලා අවදි කරනවා. ඒ කියන්නේ අනිත් දවසේ ඒ නිසා දෙපොලක් කරන්න එකක් අවදි වුණාට පස්සේ Tamanට ඒ තිබුණ දේ සංඥා ඉතාම සූක්ෂමයි නෑ කියලා කියන්න වෙන්නේ. ගොරෝසු වෙච්ච ගමන් අවදි වෙනවා. එතකොට බලන්න මේ ඉතිස්සලා හිටියේ මඩා ප්‍රණීත වඩා ශාන්ත සංඥාවක නැත්තම් නැති තැනක නේද? අන්න ඒකට යන්න ඕනේ. ඒකයි මම මේ දිනු කරන්න කියලා ඒකට ප්‍රසාද හැඟීම. එතකොට දැන් මේක වෙනකොට අරමුණු ඇවිල්ලා. කයත් දැනෙනවා තමල්ලාට සද්දත් ඇහෙනවා. ආනපනෙත් පේන්නේ. ඒ නිසා ආනපනසිකේ බලන බොහොම ශීඝ්‍ර මේක වෙනස් වෙනවා කියන හැඟීමෙන් බලන්න. වෙන්නේ ඒකයි. ආන්නෙම ලැස්තිලා ගියොත් දැනගතිවි. එතකොට යෝගාවචරයට හම් වෙනවා මෙන්න මෙහෙම කියන්න පුළුවන් එකක්. සංඥා නැති තැනට අවදිවීමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. මෙතෙක් කල තියෙන සංඥා නැත්තන්ට බයක්, චකිතයක්, ආපසට අදින ගතියක්, නුරුස්නා ගතියක්. මේ දෙකෙන්ම ඇති කරන්න හදන එකේ අනිත් පැත්ත මේක ඒතන් සන්තන් ඒතම් ප්‍රණීතං හේ මේ සනන්තේ මේ ප්‍රණීතේ කියලා එකට අනුමත කරලා ඒකට බැස ගන්න හැටි. ගොරෝසු ආනපනේ යනකොට ගියාම දවසක තමයි කිසි සංඥාවක් නැති බවට අවදි වෙන්න පුළුවන් කියන එකක් හිතන්න. ඒක කියන්නේ සාමාන්‍යයෙන් බටහිර ලේඛනවල අපිට හීනෙක ඉන්නකොට මම හීනෙක ඉන්න බව දැනගන්න පුළුවන් නම් කොහොම හිටියද කියලා. හීනෙකට අවදි වෙන්න පුළුවන්ද කියලා. නැත්නම් නිින්ද ගියාට පස්සේ නිින්ද ඉන්න බව දන්නවනම් කියලා තියෙන අභිඥා හයම තියෙනවා කියලා හීනෙකදී අවදි වෙන්න පුළුවන්. දිබ්බසෝත දිබ්බචක්කෝ හසින් යනවා ඔක්කොම තියෙනවා. ඔය ප්‍රශ්න තියෙන ඉතින් ගියාට පස්සේ ඉන්න බව දන්නේ නැහැ. බුදුජානකසේ සූක්ෂම පාරක් පෙන්වන්න හදනවා. එතෙන්ට ගිහිලා හොල්ලලා අතෑරලා මම දැන් ලෑස්ති වෙලා ඵලයක්. ගියාට පස්සේ ඔය මොකක්වත් නැති දැනට යන්නත් පුළුවන්. ඒක ක්‍රමිකව සිදු වෙන්නේ ගියාට පස්සේ ප්‍රබුද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි බුදු වෙනවා කියලා කියන්නේ. බුදුජානනාංශය කියලා කියන්නේ උන්වහන්සේ ඉස්සල්ලා මේක සියල්ලම ප්‍රයෝගෙන් නතර කරලා එතෙන් උඩ බයයි චකිතයි දමල ගහලා දුවන ගතියට හිතට කිව්ව නෑ ඔක ලෑස්තිලා ඵලයන් මොකක්වත් නැත්නම් මරණයට ඉස්සෙල්ලා අත්දැකන ඒක අමෘතය කියලා කියනවා. ඔකෙන් තමයි මරණයේදී සිද්ධ වෙන්නේ මේ වෙලාවට භාවනා නොකරන කෙනෙක් කොච්චර කලබල වෙයිද කියලා නිකම්ම හිතා ගන්න. භාවනා කරන එකනත් මරණය කල්ලාතුව ගෙන්නනවා. වරබන්ධනයක් දාලා ගෙන්නලා මරණයට මුහුණ දෙනවා. ඒකට ආනපන ගෙවෙනවා කියන්නේ සම්පූර්ණ සංඥා ටික වේදනා ටික සංස්කාර ටික ගෙවෙද්දී වෙනදට වැඩි සතියක් වෙනදට වැඩි අවදිභාවයක් වෙනදට වෙඩි අප්‍රමාදයක් එළඹට රැදී එළඹ සිටීමක් එන්න ගියාම මේ සතිය වඩපු නැති එක්කනටත් බෑ ඒක සාමාන්‍ය සතිය තියෙන එක්කනටත් බෑ. ඒකට සුවිශේෂී සතියක් සතියක් අවශ්‍යයි. සියල්ලම බහතබලා සතියම අඛණ්ඩ කරගන්න ඕනේ. මේ සුපතිට්ඨිත සතියක් ඇති කරන්න ඕනේ. එතකොට යෝගාවචරයට ඒක හැල්මේ බහිනටිත් බලන්න පුළුවන්. බැසර පස්සේ යමක් නැති බව මෙතෙක් කල් අපි ලුවටල යන තැනට ලීන වුණාට නැති බවට අවදි වෙන්න පුළුවන්. එතන මායя මෝහණයටපත් වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මෙයා මේ අවදි වෙලා තියෙන්නේ මේ අල්ලගෙන තියෙන්නේ රූපවත්, ශබ්දවත්, ගන්ධවත්, රසවත් මොකක්වත් නෙවෙයි. නැති බවක් අල්ලපු නිසා මායයට අහු වෙන්නේ නැතු යනවා. ශුඤ්‍යතෝ ලෝකං අවෙක්ඛස්සු මච්චු රාජාන පස්සති. යම් කෙනෙකුට මේ ශුන්‍ය වශයෙන් මේ ලෝකේ දකින්න පුළුවන් නැත්නම් ලෝකේ ශූන්‍ය වුණාට පස්සේ ඒක මගේ ජයග්‍රහණයක් වශයෙන් දකින්න පුළුවන් නම් ඒ කෙනා මායයට පේන්නේ නැතුව යනවා. මායයට අහුවෙන්නේ නැති අන්ධ බින්දුවට වැටෙනවා. ඊට පස්සේ යා මැරෙන්නේ නැහැ. ඒක නිසා මේක වුණාට මැරෙන්නේ නැහැ කියන එක මේ තියෙන්නේ. මේක පුහුණු කරන්න ඕන. මේක ක්ලාන්ත වීමක්වත් බය වීමක්වත් නෙවෙයි මේ මේ සංඥාවන්ගේ අදි සංඥා අභි සංඥා නිරෝධය කියලා මේක සමානලාට බුදුරජාණන් පොට්ටපාද සූත්‍රයේදී ගෙනියලා ඒක අහනවා පොට්ටපාද කිඹුල මේම දෙයක් අහලවත් තියනද පොට්ටපාද කියලා නෑ ස්වාමීනාංශ මට කවදාත් මං අහලවත් නෑ කියලා බුදුසසුනේ සඳහන් අපි දන්න සාමාන්‍ය වචන වලින් අපිට විස්තර කරන්න බැරි අත්දකින්න බැරි තැනකට බුදුජානනාංශය අපිව ගෙනියනවා. හැබැයි අපි ගෙනියන්න බෑ යොමු කරවනවා. ඊට පස්සේ කාය ජීවිත নিরপেক্ষව මෙතෙන්ට යන්න කැමති කෙනා පින්න තියෙනවනම් ප්‍රතිපදාව ඇල්ලුවනම් යනවා. මෙතන ඉන්න ඔක්කොම ගිහිල්ලා තියෙන. ඔක්කොම තාම බයයි. තාම පැකිලෙනවා. මේච්චර මේ ළඟලා මේ යන්න හදන්නේ මේකට නම් ගෙදර ගිහිල්ලා ඔක ලොව්වා කිව්වොත් එහෙම එක එක් එන්නේ නැහැ. ඊට පස්සේ නිස්සාරණේ භාවනා කරා. මල හොන්තු ආවෙන මේ තිබුණ සීරම සම්පදරින්ම නැති කරන්නේ හදන්නේ. මොනම දෙයක්වත් නැහැ. මතකයක්වත් නැහැ. මතකයේ පිළිබඳ නැතිවීම පිළිබඳ කනගාටුවකුත් නැහැ. ඌ ඉන්දැද්දිම අල්ලු කරලා විසුන්නත් දුණු කියලා අහතර පිබල දැම්මා වගේ මරනවා. මේකට කියන්නේ ආධ්‍යාත්මික මරණයක් ඇති කරලා පෙන්නනවා. හැබැයි ඊගාට මේකෙන් පස්සේ උපදින සම්පූර්ණ අලුත් මනසක්. අලුත් චිත්තක්ෂණයක්. ප්‍රතිරියන් වෙච්ච ගතියක්. ඕන වෙලාවක තිරියක් නැතයි. නැත්තම් නාකි වෙන්නත් පුළුවන්. කිරියම් වෙන්නේ නැති කිය අනිත් පැත්ත තමයි නාකි වෙනවයි කියන්නේ. මොකද මේකට බය නම්. ඉතින් දඩබඩ දඩබඩ ගාලා නාකි. බොහොම සද්දෙන් නාකි වෙනවා ඒක. මේකට විරුද්ධ වුණා නම් හැම වෙලාවෙම උපදිනවා. හැම වෙලාවෙම උපදිනවා. ඒ සියල්ලම නැති කරලා ආයත් අවස්ථාවක් දෙනවා. ආය සියල්ලම නැති කරලා ආයත් අවස්ථාවක් දෙනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා හැම වෙලාවෙම අපිට අලුත් chance එකක් හම්බ වෙනවා. අලුත් අවස්ථාවක් හම්බ වෙනවා. ප්‍රස්තාවක් හම්බ වෙනවා. ඉතින් එතකොට තිරියන් වෙනවා. ඉතින් ඒ නිසා මේක ආවට පස්සේ එන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්න. බහන හැම කෙනාටම එනවා. හැම කෙනාම බයයි. මේකේ සැකමසු බලන්නේ මේක දිහා. බයමසු බලන්නේ මේක දිහා. අනිශ්චිතතාවයමසු බලන්නේ මේක දිහා. මොකද මේ කාමයේ රූපේ නිත්‍ය කරලා අල්ලාගෙන සුඛ කියලා අල්ලාගෙන සුභ කියලා අල්ලනකොට මේක පේන්නේ අසුභයක් වගේ. මේක පේන්නේ අනිත්‍යක් වගේ. මේක පේන්නේ දුකක් වගේ. මේක වෙන්නේ අනාත්මයක් වාගේ. ඉතින් ඒක මේ අගය කරන්න නැති කෙනාට ඉතින් ඒක හම්බ වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ සර්වඥාන්සෙත් කතා කරන්නේ. ඒකට මේ විශ්වාසය ඇති කරන්න. ඉතින් විශ්වාස ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ඔබ වහන්සේ පැවැත් වූ ධර්මදේශනයේ සවන් දීමෙන් පසු මේ දිනවල මා ලැබූ අත්දැකීම් මෙසේ දක්වමි. පරසක්මන් භාවනාව වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් සක්මන ආරම්භ කෙලෙමි. දැනට සක්මන සිදුවන්නේ નિરાයාසයෙනි. ඒදී වම් පාදයේ ඉදිරියටගෙන යමින් විලුඹ තබමි. ඒ සමගම දකුණු පාදයේ එසවි ඉදිරියට යැවෙයි. පාදක මාරු වෙන තැන සිතට හසුන වී ලිස්සා යන හිඩසක ඇති බව හිඩසක් ඇති බවත් එය හසු කර ගැනීමට නොහැකි බවත් පෙනී යයි. පැයක් පමණ ගත වෙන විට ඇසිපිය බර වී නිදිමත ගතියක් වෙනමින් ඇවිදින බවක් දැනේ. ඉන්පසු පර්යංකයට යමි. පර්යංක භාවනාව පරයන්කේ වාඩි වී දිනෙත් පියාගෙන හුස්මට හිත යොමු කරමි. මොහොතකින් පසු ආශ්වාස ප්‍රශ්වාසයේ නතර වෙයි. සිත අඳුරට ඇදී යයි. රූප සංඥා අඟවන ධාතු ලක්ෂණ පෙන්වයි. ශරීරයේ ඇති නැති බවකින් යුක්තය. බාහිර ශබ්ද ඇසුණත් ඒවා ස්පර්ශ නොකරයි. සමහර විට සියුම් දැනීම් ඇත. වරක කිසිවක් නැත. මෙයට පෙර භාවනා වැඩමුළුවලදී ශනිකව සිත ශූන්‍යතාවයටපත් විය. පසු අවස්ථා කිහිපයකදී ශූන්‍යතාව අත්දින කාලයේ සහ අත්දැකීම පළල් විය. දැනට ඊතා ඉක්මනින් ශූන්‍යතාවයට පත්වන අතර ඇතැම් විට පර්යංකේ ගතවන පැයක් පමණ කාලයක සියුම් සංඥා දැනීමෙන් දැනීමත් ශූන්‍යතාවත් යන දෙකම අත්දැකි. උපේක්ෂා සහගත බවක් හොඳින් දැනේ. මේ පිළිබඳව අවබෝධය වැඩි කර දෙනෙමින් හිමහත් ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝග සුව ලැබේවා. මගේ සක්මන් කරනකොට වමේ සිට දකුණට බර මාරු වෙනවෙදී අපේ මගේ බර කිලෝ 70ක් කිලෝ 70 මේ අතේ ඉඳලා මේ අතට මාරු කරනකොට හිතන්න කොච්චර බරද කියලා. නමුත් වමේ සිට දකුණට මාරුනකොට නොදැනීමක් තියෙනවා. දැනෙන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන තියෙනවා නිවනක්. ඒක දකින්න බෑ. අපි බලන්නේ මේ වමේ බර තියෙන වෙලාවේ දකුණ ඒ දෙකේදිම ධක්මනේ ආනිසංස නැහැ. ආනිසංස තියෙන්නේ මේ මාරු වෙන වෙලාවේදී හිත ඇස්පැන්දුමක් කරනවා. මායාවක් කරනවා. ඉතින් වම දකුණ දැකීම හරහා මැද තියෙන හිස්තන දැක්කට පස්සේ පේනවා මේ හිස්තන නැත්තම් මේ දෙපැත්ත දෙක පවතින්න බෑ. ප්‍රසවාසී අවසානයේ හැම වෙලාවෙම මායාවක් කරලා ආස්වාසයට යනවා. මේක දකින්න දෙන්නේ නැහැ. බලන්න ගියාට අන්ධබන්ද කරනවා. ඇත්ත මත් කරනවා. වමන වමන විරේචන ඇති කරනවා. ඉතින් බලනවා ආශාස් ප්‍රසාර දෙක හයියෙන් හුස්ම ගන්නමින් බලන්න. ඒ කියන්නේ අර මැද තියෙන නිවන බලන්න තියෙන ආවේනික නයිසර්ගික බය. අනබනේ නිවන නැහැ. මේ දෙක මැද තියෙන හිතෙන්ද ගෙනියන්නයි මේ සරුවචනන්සේ උත්සාහ කරන්නේ. ඉතින් අපි නතර වෙන්නකොට ආය හයියෙන් හුස්ම ගන්නවා. ආය ආයාසයෙන් හුස්ම ගන්නවා. අයියෝ මේ මොකද්ද වේගනේ යන්නේ කියලා. හුම්ම ටිකක් නැති වුණාට පස්සේ අලි කෙලියක් නෙවෙන්නේ. පිහිනකොට හොම්ම ටික දිනුනා යනකොට හොම්මවත් නැහැ. ඉතින් ඒකට ගෙනියන්න දෙයක් නැති වෙන නිසා ඒ නැති තැනට යනකොට පසට ආවා. බුදු දනන්තේ පහුවෙන්ද ආයේ ඊට වැඩිය ගැඹුරු තැනකට තලුවා. ඒ කවදා හරි තේරුම් ගන්න ඕනේ මේ ඇතිතනේ සිට නැතිතන්ට යන ගමනක් යෝගාවචර ගමන. එනිසා මේ නැතිතන්ට එනකොට ඇතිතනේ තියෙන සතිය හොඳටම මදි. ඒකට සුවිශේෂී සතියක් ඕනේ ඒක තියෙනවා. අතික බය කරවලා තියෙන්නේ වැරදි කියලා ඉතින් වැර භාවනා කරනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා එයාට බුද්ධිය නැහැ. සමාදානෙ නැහැ. සමාදාන් වෙන්නත් බෑ. හැමදේට බය. නමුත් මෙහෙම අහගෙන ඉන්නකොට ඉන්නකොට භවනා කරනකොට කරනකොට මේක නැවත නැවත වෙනකොට වෙනකොට කර්ම ගෙවෙනකොට වෙලාවෙදී ඉන්න ගාපම් ගඩම් බලපම් මේකනේ මෙච්චර කල් කියලා තියෙන්නේ කියලා ඔන්න තේරෙනවා. තීරිච්ච දවසේදී රෑමත් දහනේ මට කතා කරනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේම දෙයක් වුණා ස්වාමීන් වහන්සේ අනේ කියාගෙන ඒකයි ඉතින් කනට දෙයක් ගහලා කියනවා ගිහින් ඉතුටි වැටි කරන හිටපන් ඕක මේ අද දැක්කට හැමදාම තිබුණ එකක් අද තමයි අලුත් හැකින් බලන්න පුළුවන් උනේ ඒකට කර්ම ගෙවෙන්න ඕනේ ඔක නැවත නැවත පෙනෙන්න ඕනේ ඒ දෘෂ්ටි කෝණය පහළ වෙන්න ඕනේ එතකන් අපි ආනපානෙ නෙබලා එතකන් අපි වම දකුණනේ බලන්නේ. නමුත් බලන්න ඕන කරන්නේ මේ දෙක අතර මැද තට්ටු මාරුව. මේ හිත දකුණ තට්ටු මාරුව. පයි ඇවිදින්මින් ඉඳලා රූපයක් බලන්න යනකොට කොහෙන්ද මේ තට්ටු මාරුව වෙන්නේ? රූපයක් බලන සද්දයකට යනකොට කොහෙද මේ තට්ටු මාරුව වෙන්නේ? හැම තැනම නිවන තියෙනවා. අපි ඒක කිව්වොත් දැන් භාවනා කරුණා, සතිය කරුණා, මල කරදරයක් හැබැයියක් කියලා අපි මේ යටි හිතෙන් ද්වේෂ කරන්නේ නැහැ. එනිසා මේ හැම කලබගෑනීම හැම අවුල්පාසයක්ම සතිය යටතේ වුණා නම් අපි නොද්දකින්ම කියන දන තමයි නිවන තියෙන්නේ. අපි දකින්න හොඳට ආස්වාස් ප්‍රසාර දැක්ක මුල සිට අග දක්වාම දැක්ක කිව්වනම් ලාභ සත්කාර ලැබුණා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපමාවක් පෙන්නලා දීලා තියෙනවා. මේ අසුචි වලක ඉන්න අසුචි පන්නේකට ලොකු අසුචි කැලක් හම්බ වෙච්චාම අනිත් උන්ට වැඩිය පීනලා කියනවා අද්ද වැඩුවා. ඉතින් මට හම්බුණා. ඒ වගේ තමයි හුදුවට ආනපාන පිළිච්චම කෑ ගහන මිනිස්සයයි. රාගසක්කාරට කෑ ගහන මිනිස්සයයි. අසුචි වලක ඉන්න අසුචි පණේකට අසුචි කැලක් හම්බෙච්චාම වගේ. ඒක හරහා අපි යන්න හදන්නේ ආස්වාසේ ප්‍රස්වාසයට තඩමාරුව බලන්න. ප්‍රස්වාසයෙන් ආස්වාසයට තඩමාරුව බලන්න. රූපේ කේන්දර ගන්ධයට යනකොට තඩමාරුව බලන්න. වම් වම් දකුණ ඉඳලා රූප බලන තැනකට තඩමාරුව බලන්න බලන්න බලන්න. මේක සතිය කැඩීමක් විදියට ගණන් ගත්තොත් බෑ. මොකද මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ ජවනිකා රාශියකින්. කැටේ පිටින් අල්ලන්න එපා. පුංචි පුංචි ජවනිකාවට කපන්න. පුංචි පුංචි කාලපරාස වලට කපන්න. මේක හොඳ ඊට පහඩුව තියෙන සිද්ධ වෙන වැඩක් අපිට බැරිවිලා තියෙන අපි ඒකට බයෙන් යන්නේ. භාවනා කරනවා කියන හැකි බයන්නේ ඒක එතකොට බලන්නෙම මුස්පේන්තු පරාජිත නිෂේධ මනසකි. හැකි සංඥාන් බැලුවොත් ඕකට ප්‍රබුද්ධ වීම තමයි බුදු වෙනවා කියන්නේ. ඉරියාපත සංදිස්ථානයේදී ඇති වෙන මේ මාරුව ලීන භාවය නිලීන භාවයට සම්පූර්ණ උත් පවර්ෆුල් ටෝච් එකක් ගහලා බලා ඉන්නා වගේ බලා ඉන්න එතකොට සද්ද දෙකක් මැදක් නිවන තියෙනවා ආශ්වාස ප්‍රශ්වාස දෙකක් මැදක් තියෙනවා වම දකුණ මැදක් තියෙනවා හැම තැනකදී මේ යටිපහුව කරන්න හදන මේ අගාදී නොදැනින තැන ටික ටික ටික ටික වැඩෙන බව තේරෙයි එහෙනම් භාවනා වැඩමුළුවේ 100ක් සාර්ථකයි නැතිකට බය අරව ගන්නයි මේ කතා කරන්නේ මේ සිදුවෙන දෙයට බය අරව ගන්නයි මේ කතා කරන්නේ. ඉතින් සමහර කොට ඒක තේරෙන්නේ නැහැ. සමහර ගෝචර වෙන්නේත් නැහැ. ගෝචර වෙන කෙනෙක් අනන්ත ස්වභාවයේ ඉන්න පුළුවන්. ඒ කෙනා විතරයි සාසනය රකින්නේ. ගෝචර වෙන්නේ නැති කට්ටිය මේ බෙල්ල කපලා මර දඬුවම් දීලා විසිකරන්න කියනවා නෙවෙයි. එයත් කවදා හරි අහලා අහලා අහලා අහලා භාවනා කරලා කරලා කරලා කරලා මෙතෙක් මේ විසිකරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා විසිකරන්න එපා මොනම දෙයක්වත් භාවනා හැම දෙයකම වටිනාකමක් තියෙනවා. ඒකටත් අර හොඳ ගිය වෙලා වගේ, හරි ගිය වෙලා වගේ හොඳ සාදර මනසකින් බලන්න. ඒකට කියනවා සැලෙන්නේ නැති ගතිය කියලා. නොසැලෙන ගතිය කියලා. ඒක නැතුව නිවනට යන්න බෑ. මේ හරි විතරක් වෙන්න ඕනේ වැරදි බෑ. හොඳ නරක දෙක දෙකට දෙතෑවර වෙලා හෙට්ටු කරන කෙනා මාළු මාකට් එකට යන්නේ හොඳයි නිවනට යන්න හම්බෙන්නේ නැහැ යාට. දෙකටම සමහිත දැම්මොත් අහම්බේ ඔකට කියනවා ඉලෙක්ට්‍රික් කියලා කියනවා. එහෙම නැත්නම් අහම්බේ කියලා කියන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කිට්ටු කරලා තියෙනවා. උත්තර හරින මොකද කරන්නේ මේ දැනුම වැඩි කරන්න එකම දේ දහස්වර කරනවා. අනුපස්සනා කියලා කියනවා මේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්නේ පිම්බීම හැකිලීමයි. සෑම වේලාවකම සක්මන් භාවනා විනාඩි 45ක් වූ පැයක් පමණ ගත කර පර්යංගයට යමි. විනාඩි 5ක් යන්න පෙර පිම්බීම හැකිලිම නොපෙනී යයි. වේදනාව දරුණු ලෙස අත්දැකීමින් පැය කමාර දෙකක් නිතර සිටියා. උණුසුම මෙන්ම එතනද සිසිලසත් අත්විඳිමි. මේ වේලාවට මූල කර්මස්ථානයේ නොපෙනෙන අතර ඒ ගැන තැකීමක් නොකරේ. මට මෙනෙහි කිරීමට හැකිවන්නේ වේදනාවත් උණුසුම සිසිලත් පමණි. උණගෙනි භාවනාව දින කීපයක් නැවතී තිබුණාට පසු නැවත භාවනාවේදී වේදනාව දින හතරකට භාවනාව ආවේ දින 4කට පසුය. එතන සිට අද දින 7ක් ඇතුළුව මාසයකට ආසන්න කාලයක් දුක් වේදනාව අත්විඳෙමි. වේදනාව යම් ප්‍රදේශයක යම් ප්‍රදේශයක එකතු කරමින් තිබුණා වෙන දැනුනි. දැන් මේ සියල්ල අඩු වී ගොස් පදවීම් තෙරපීම් උණුසුම සිසිලස පමණක් දැනේ. එවැනි ගමන් මඟ නිවැරදි බව පැහැදිලිය. මේ වේදනා අවස්ථාවේ අවසානයක් දැක ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් සහනදායි උපදේශයක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර නිවනින්ම සැනසීම ලැබේවායි පතමි. ඒකාන්ත වේදනා නැතර නම් මැරිච්ච දවස. ඒක නම් 100%ක්ම ෂුවර්. ජීන්සාව ඕනනම් පොලිඩෝල් ටිකක් අරන් දෙන්න පුළුවන් මට. ඒ නැත්තම් මොනවාරි සයනයිට් ටිකක්. ඒ සයනයිට් කාපු ගමන් දානවා. දාලි වුණා ඉවරයි. වේදනාව නතර කරන බොහොම සිම්පල් වැඩ නැත්නම් නිකන් සැරපීම ටිකක් බීලා බුදිය ගන්න ටක් ගාලා වේදනාව නතර කරනවා. එහෙ නැත්නම් මරිජුවානා. නැත්නම් කොක්ටේල්. මේගොල්ලන් මේ වේදනාව නැති කරනවා කියන්නේ. ඒකට උත්තර ඕන තරම් තියෙනවා. මෙහෙ නෑ. මිනිස්සුන්වනේ නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය එකක්වත් නෑ. දැන් අපි අපේ කතාව තියෙන්නේ වේදනාව නැති කරන්න වේදනාව අඳුර ගන්නයි. ඒ නිසා ලියලා තියෙන විදිහට ආපංග හරි. ඒ හරිනම් වේදනාවක් නැති වෙගෙන යන වෙලාවෙක ඉක්මන් කරන්න යන්න එපා. ඒක හිතේ තියෙන සංස්කාරයක්. ඔය නැති වෙනම ආරේ බලන්නේ. එතකොට ඕක නැති වෙන්නේ නැහැ. වේදනාවක් අදාකවත් නැති වෙන්නේ. ඒක දරන්න පුළුවන් මේ කියාපාද දෙයක්ද මේක? නැති කරන්න පුළුවන් දෙයක්ද කාටවත්? ඉවසපම් පාපුව කියලා ඉවසකයි තියෙන්නේ. පැමිණි දුක් පැණි රහයි කියලා ඉවසන්න ගත්තාම ඒ වේදනාවත් එක්ක ඉන්නකොට මිහිරි රසයක් එන්න පටන් ගන්නවා. ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. දැන් ෂුවර්නේ භාවනාව. අනිවාර්යයෙන්ම සතිය තියෙනවානේ. අනිවාර්යයෙන්ම මැරෙලා නැති බවට වේදනාවක් තියෙනවානේ. අනිවාර්යයෙන්ම නිින්ද කියලා නැති බවට වේදනාවක් තියෙනවානේ. අනිවාර්යයෙන්ම සතිය තියෙන බවට වේදනාවක් තියෙනවානේ. ඒ නිසා කායනුපසනාවට වැඩි වේදනානුපසනාව බොහොම ජීවුණු අරමුණක්. ඒකම දුක් වේදනාව වඩා හොඳ සමීපස්ත මිත්‍රයෙක්. ඒ නිසා මහජීසඩෝ ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා භාවනාවේදී දුකක් එනවායි කියලා කියන්නේ විපස්සනා ඥානෙක පෙර නිමිත්තක් කියලා. පන්දි ස්වාමීන් වහන්සේ කියලා තිනවා භාවනාදී ලැබෙන දුක සිරි දෙව්දුව ගෙට වැඩිමක් කියලා. ඒ නිසා මේ වේදනා ප්‍රතික්ෂේප කරයි කියලා කියන්නේ එන්න තියෙන විපස්සනා ඥාන ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් ගෙටෙන්න හදන සිරි දෙව්දුවට පයින් ගන්න. ඒ මොන කොණ්ඩක සිරි දෙව්දුවට පයින් ගහපුවා මෝ දෙවි ගෙටේන. ඔය දෙන්න එක්කෙනෙක්වත් බේරෙන්න බෑ. ඒ නිසා සිරි දෙවි තියාගෙන ඉන්නේ මෝ දෙවියන් කරන්නේ. සීදපයින් ගහුවා මෝ දෙවි ගෙටේනවා. ඒක නිසා මේ කොහොම කෙරුවත් අඬ හරි ඔය දුක විඳින එකේ කාටවත් කියලා ඇති වැඩේ මොකද්ද? මේ නැති වෙගෙන යන එකේදී තවත් ජයග්‍රහය තියෙන ඕම යන්න අරින්න පුළුවන් නම් කතා නොකර විදින්න. පුළුවන් නම් මේකට බැස ගන්න එපා, අබිරමණය කරන්න එපා. ඔය යන වැඩ පිළිවෙලට ගියාම තීරේ මේකට මොනම කෙනෙකුටත් උදව් කරන්න බෑ. තමන්ගේම අධිෂ්ඨාන ශක්තිය, තමන්ගේම පිරිච්ච ගතිය, පෞරුෂත්වය විශ්වාසය. මේ ටික තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා නැවත නැවත කරන්න අධිෂ්ඨාන ශක්තිය තියෙනවා බය වෙන්න එපා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ පරයන්ක භාවනාව මූලික කර්මස්ථානයේ මම දැන් මෙතනය. වෙනදට වඩා කර්මස්ථානය මගේ කයට බැස ගන්න බැසගත් බව වැටහුණි. මට ප්‍රථමයෙන් මම කර්මස්ථානය මෙනෙහි කරන විට මගේ කයේ පිහිටීම ඉතා පැහැදිලිව මට නොදැනේ. අද මෙනෙහි කරනකොට මගේ සිත මගේ කහේ ඇතුළෙන්ම පිහිටා තිබුණි. මම කියන විට හිස ප්‍රදේශයේත් දැන් කියන විට කඳ ප්‍රදේශයේත් මෙතන කියන විට කෙන්ඩා ප්‍රදේශයේත් යටිපතුලට එන ආකාරයට නිරීක්ෂණය කෙලිමි. වෙනදාට වඩා කයෙහි ගැස්සෙන ස්වභාවය තරමක් අඩුය. එහෙත් කයෙහි විවිධ ප්‍රදේශ දිග ඇදෙන බව, තද කරන බව, පිම්බෙන බව, අදින බව, පැද්දෙන බව නිරීක්ෂණය කෙලිමි. මෙම ක්‍රියාකාරකම් වල තීව්‍රතාවය, දිශාව, ඒවා පවතින ආකාරය කාලයත් සමග වෙනස් වන ආකාරය නිරීක්ෂණය කළෙමි. ඒ ක්‍රියාකාරකම් බහුලව සිදු වීමට පටන්ගත් බැවින් මම දෙතුන් වතාවක් සිතා මූල කර්මස්ථානයේ අතහැර ඊයේ සඳහන් කළ ක්‍රියාකාරකම් වලට මගේ සිත තැබුවෙමි. ඒවාට වමන ආකාරයට ඒවා සිදුවන බව නිරීක්ෂණය කළෙමි. භාවනාවේහි අවසාන මිනිත් 10 තුල පමණ ෂණයකින්ම මට මගේ කය කියන ඝන වස්තුවන පෙනී නොදැනී මා වටා තිබූ වාතය ඒ ආකාරයටම කය තිබුණ ස්ථානයේද නිරීක්ෂණය විය. හවට වාතය සහ කය තිබුණ ස්වභාවයේ වාතය වෙන් කළ නොහැක. ඒ ආකාරයෙන් මා ටික වේලාවක් සිටින විට අනේ මම කියා අල්ලාගෙන තිබුණේ මේද කියා මට ඇඬුණි. පරයන්ක භාවනාවේ පැය අවසන් වූ පසු වැලිමලුවට ගියෙමි. ඒදී මාහට බුදුරජාන් වහන්සේගේ ශ්‍රී ධර්ම සද්ධර්මයේ සත්‍යතාව වැටහි නැවත දඬුනිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ සිදුවීම සටහන් කළේ ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසනා කරුණාපූර්වකව අපේක්ෂාවෙනි. ඔබ වහන්සේට নমස්කාර පූර්වකව වන්දනා කරමි. තුන්වන්ගේ මා ආශිර්වාදේ පතමි. මේකේ මුල් හරිය පේනවා මේ එන වේදනා කම්පන චංචල අතන මෙතන කියන්නේ නැතුව කම්පන චංචල වශයෙන් බලන්න ගිය ගමන් බුදුමාහාකාරී ඉගැන්විලක් උගන්වලා ලොකු සතුටක් එන්න පටන් ගන්නවා. මේ රිදෙන කටේ, බඩේ, කනේ කියපු ගම ඒක පිළිකාවක්, ඒක තුවාලයක්, කුෂ්ඨ රෝගයක් බවට පත් වෙනවා. ඒ කට කඩ බඩ නැතුව මේ තද ගතිය, බර ගතිය වශයෙන් මේ ඉදියා දකින්නකොටම ඒක ලොකු ආශිර්වාදයක් වෙන්න පටන් ගන්නවා. ඒක මට වෙනස් කරන්න බෑ. ඒක හේතුඵල ධර්මයක් තියෙන මේක මගේ කියාගත්තොත් විතරක් මට එනවා කකුල දිගාරේ. අද කකුල දිගාරපුවා නැති වෙයිවා. දැන් මේ තද ගතිය බර ගතිය කිව්වොත් වෙන එක මතුවෙලා ඒක නැති වෙන එක යාගේ හැටි මම ඔය අත දාන්න ඕනේ නෑනේ කියලා ඒකම ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේක කලාවක්. විද්‍යාවක් නෙවෙයි නෑ කලාවක් තියෙන්නේ. ඒ සඳහා පරිශන කරන්න තියෙන උපකරණ බඩලට තමයි කය කියලා කියන්නේ. ඒක පරිශනාගාරයක්. මේක පිටතර මල් වගේ රකින්න යන මිනිහට කවදාකවත් කයින් වැඩ ගන්න බෑ. මේක ආර්ය පරිශනකට යොදන්න බෑ. යොදන්න නම් මේකේ නටන්න අරින්න මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මේක අතහැරපු ගමන් පුතුමාකාර හේතුඵල ධර්මයක් වැටෙන්න පටන් ගන්නවා. හේතුඵල ධර්මයේ මම දැන් මෙතන වැටෙන්නේ නැත්නම් කවදාවත් වැටෙන්නේ. ඔය පොත්වල තියෙනව ඔක්කොම ඒකේ හේව නැල්ල විතරයි. මේක දකින්න බැරි හේතුඵල ධර්ම වෙනුවට කට රිදෙනවා, බඩ රිදෙනවා කියන පටන් ගත්තාම ධර්ම අසරණ වෙනවා. අනාථ වෙනවා. ඉතින් ඔක හරිගයිගේ ගම. මෙච්චර කාල දිවිච් එක දිහා මේ බලන දෘෂ්ටි කෝණය දන්නේ නැතිකම නේද කියලා බලනකොට ඒ අඬන්න තු වෙන මොන කරන්නේ? ඇඬෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. පැය ගණන් අඬන්න පුළුවන්. මොකද්ද මෙතෙක් කල් එකතු කරුවේ? මේක යට කරන්න බැරි මේක දිහා හරි දෘෂ්ටි කෝණයෙන් බලන්න ගියාම අර එක්කෙකුටවත් කිසිම අඩුපාඩුවක් නැහැ. මේ දේ කරන්න මේ උපකරණෙමයි මේ අවශ්‍යතාවය නැහැ, මේ පින නැහැ කියලා එකක් නැහැ. හැම කෙනාටම සමානව දීලා තියෙන පාවිච්චි කරන එක තමයි වැඩේ. ඉතින් ඒ උනාට උනත් ඒක එක සැරයක් එහෙම දැක්කත් ලක්ෂ වාරයක් කරලා ඒකේ බුද්ධිය සින්න කරගන්නකම් අයිති කරගන්නකම් යෝගාවචරයේ අනුග්‍රහය ලැබෙන්න ඕන. යෝගාවචරයේ යුතුයකම ඉෂ්ට වෙන්න ඕනේ. එතකොට තේරෙනවා සිල් රකින්න කියන්නේ මොකද්ද? සමථ භාවනා කියන්නේ මොකද්ද? විපස්සනා භාවනා කියන්නේ මොකද්ද? භාවනාව වඩනවා කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ එතෙන් ගියාට පස්සේ තමයි. එතෙන්ට යනකම් කරන්නම් වාලේ කිරිලක් වගේ තමයි පේන්නේ. ගරු ස්වාමින්වහන්සේ මම ආනාපානසති භාවනා වඩන විට ආස්වාදයේ ආස්වාද ලෙස උදරයේ පිම්බීමෙන් හඳුනාගතිමි. ප්‍රස්වාසයේ ප්‍රස්වාස ලෙස උදරයේ ඇකිලීමෙන් හඳුනාගතිමි. ආස්වාද ප්‍රස්වාස ප්‍රස්වාස ලෙස හඳුනාගනිමින් සතියෙන් යුක්තව සිටින විට ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය නොඇතෙහි. නමුත් සතියෙන් සිටිමි. විටක කාමසිතුවිලි පැමිණේ. ඒ වටහා ගනිමි. විවිහිංසා සිතුවිලි පැමිණේ. ඒද වටහා ගනිමි. එන එන සිතුවිලි හඳුනා ගනිමි. සමහර සිතුවිලි දිගේ බොහෝ දුර යයි. ඒවාට බොහෝ අනුග්‍රහක්තයි. එම අතරතුර එම සිතුවිලිද හඳුනා ගනිමි. යම් වේලාවකදී නැවත ආනාපාන සිත නොදැනීම පැමිණි විගස සතියෙන් හඳුනා ගනිමි. මා භාවනාවෙන් නැගිටින තුරුම මේ අයුරින් සිදුවේ. ගරු ස්වාමින් වහන්සේ ඉදිරි ගමනට උපදෙස් දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මෙහෙම කෙනෙක් මොකද්ද භාවනාවේ නැගිටිනවා කියන්නේ. නැගිටිට පස්සෙත් උක නෙවෙයි. භාවනා නැගිටිනවා කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒ නිකන් හිතින් දාගන්න එකක් විතරයි. ඕක ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි හිද්ද වෙන්නේ. යනකොට එනකොට කනකොට මොන නිසා භාවනාව කියන එක නතර කරන්න පුළුවන් ගන්න නෙවෙයි. අපි හිතුවට. අපි මේ හිතානවා මේ බුදු ආමතු ඉඳගෙන ඉනවා වගේ ඉඳගෙන ඉන්නකොට විතරයි භාවනාව තියෙන්නේ කියලා. ඒකයි අපිව දඹති වෙන්නේ. ඒකයි අපි මේ පූජනීය ස්ථාන හොයන්නේ. මේ කය නම් උපතරියම් පූජනීය ස්ථානේ. මතුවෙන හැම දෙයක්ම ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඒක නිසා බලන්න මේ භාවනා උදේ නැගිටපු වෙලාව ඉඳලා නැගිටපු වෙලාව ඉඳලා පොඩි කොල ගන්නවා. මේ නිින්ද යනකම් මේක ගැන අවදියෙන් ඉඳ බලපුවම පේනවා මේක කෝවිලක් කොහොමඩක්වත් මේක පූජනීය ස්ථානයක් කොහොමඩක්වත් මේක මේ කියාගන්න බැරි තරම් වටිනා ස්ථානයක් ඒ නිසා භවනා නතර නැහැ කියලා සාප කරන්න එපා ශාප කරපු ගමන් අපි ආයේ තිරසන් තත්ත්වයට වැටෙනවා. ඒ නිසා මේක දිගටම තියෙන බාට දාස පුරාම තියෙන බාට වග බලා ගන්න. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මෙම වැඩසටහන තුලදී මා ගැටලුවක් ඉදිරිපත් කරන ප්‍රථම දිනේ අදයි. පසුගිය දිනවලදී සාමික කමට සාමූහික කමඨහන සුද්ධ කිරීමේදී මට ඇති වූ අත්දැකීම් සහ ගැටලු වලට සමාන ගැටලු සහ අත්දැකීම් අන් අය තුලින් ඉදිරිපත් වුණු අතර ඔක්කොමලා ගහල්ලනේ ඔබ ඔබ වහන්සේ ලබා දෙන පිළිතුරු වලින් මගේ ගැටලුද निराකරණය විය. ගාල්ල තමයි පිළිතුර ගිහිල්ලා තියෙන්නේ. ඊයේ කමඨහ සුද්ධ කිරීමේදී වාර්තා කිරීමේ අධිටනිය යුතුව භාවනාව ආරම්භ කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව ඔබ වහන්සේ වදාළ බැවින් එසේ අධිටන් කරගෙන මම සක්මන ආරම්භ කළෙමි. මුලදී මම වම දකුණ යැයි සිතමින් සක්මන පටන් ගතිමි. මගේ සිතට විවිධ සිතිවිලි ගලා ආවේය. බොහෝම වෑයමින් නැවතත් වම දකුණ වෙතට සිතගෙන ඒමට කටයුතු කෙලිමි. මෙසේ කීප විටක් සිදුවිය. එසේ සක්මන්ට නැවතත් සිත පැමිණි එක අවස්ථාවකදී මගේ සක්මන් වේගය වැඩි වී ඇති බව නිරීක්ෂණය කෙලෙමි. එම වෙනස උමනාවෙන් කළ බවට වැටහීමක් මට නොතිබිනි. මීට පෙර සක්මනකදී ද්වේෂ සිතුවිල්ලක් පැමිණි විටදී සක්මන් වේගයේ වැඩි වූ බව නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒත් ඊයේ එසේ ද්වේෂ සිතුවිල්ලක් නොතිබුණි. සක්මන් වේගය අඩු කර ගැනීමට සිතුණත් එම වේගයම පාත්තා ගැනීමට වැඩි කැමැත්තක් තිබිනි. තවත් අවස්ථාවකදී මට වම දකුණ විදියට සිටීම කරදරකාරී විය. තද සහ බුරුල් ගතිය ලෙසද, තෙරපීම හා ලිහිල් වීම ලෙසද සිටීම වඩාත් පහසුදායක බව මම නිරීක්ෂණය කෙලෙමි. ඉන්පසු අවස්ථාවකදී දකුණු පාදයේ තෙරැඹීම වම් පාදයේ තෙරමට වඩා වැඩි බව නිරීක්ෂණය කළෙමි. මෙසේ ටික වේලාවකට පසු වේගය අඩු වී ඇති බව නිරීක්ෂණය කළෙමි. වමනාවේ වේගය වෙනස් කිරීම නොකළ අතර එසේ වේගය වෙනස් වූ මොහොතද මම නිරීක්ෂණය මොහොතද මට නිරීක්ෂණය කළ නොහැකි විය. යම් හේතුවක් නිසා සක්මන නැවතිනි. මම සල්ප මොහොතක් එක තැන සිට සිතගෙනම දැන් ඉහළට දෑත් ඔසවා පහත් කර නැවතත් සක්මන ආරම්භ කෙලෙමි. ඒ විට නැවතත් වම දකුණු ලෙස සිටීම පහසු විය. ගරු ස්වාමින් වහන්සේ මගේ සක්මන සක්මනේ ගුණදොස් පෙන්වා දෙන ලෙසත් එය දිනු කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේක ඇත්තටම තාම එකලාසයකට අවිල්ල නැහැ. තමයි පරිේශණ යනවා. සමහරකට වේග වෙනවා. හිතන හිතලා කරනවා කියලා. සමහරවල් හිතන නෑ මේ ඇතුලෙන් ආපු තරහකට යන්ත වෙන මොනවාරි කියලා තියෙන නිසා මේක තව ඉස්සරහට යන්න ඕනේ ගියාට පස්සේ ඕක තමන්ට තීරණ පටන් අර ගන්නවා. අත්දකින්න වෙලාවෙදීම නැත්නම් යමක් ඇති වෙන වෙලාවදී මේක අත්දැක ගන්න පුළුවන් තත්යක් වෙනවා. එතකොට කවුරුත් මේකට ලුණු මිරිස් සම්බුල් දාන්න දෙයක් නෑ. ඔකෙන් පටල වෙනවා. ඔකෙන් පදම් වෙන ගතියකට එනවා. ඉතින් ඒ නිසා දැන් ඔය යන වැඩේ මේක වැඩි කරන්න යන්නත් එපා අඩු කරන්න යන්නත් එපා. මේකේ වැඩිවීමත් සිද්ධ වෙයි අඩුවීමත් සිද්ධ වෙයි බලන්න මේ කොයි එකේදීද සතිය පිහිටවන්නේ. උදාහරණයක් වශයෙන් මේ මෙනී කිරීම කරදරයක් වශයෙන් පේනවා. මෙනී නොකර බලන්න. ආයසරයක් පිටපොට යනවා දැක්කොත් මෙනී කරලා බලන්න. මේ විදිහට මේ ආර්ය පරිශ්‍රණය සඳහා මේ තියෙන විකල්ප සියල්ලම පාවිච්චි කරපු එකනට ඕනම කෙනෙකුගේ ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන්. කිටිම පාරේ නිවන කියන මනුස්සයා මොනක් ප්‍රතේ දෙන්නේ. නිවන ලැබෙනවා. අනික් කට්ටිය කියන දේ තේරෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේ වරද්ද වරද්දා හැම යන්න තියෙන පාරවලම ගිය මිනිස්සයාට ඕන කෙනෙක් ප්‍රශ්නකට අයියෝ මමත් ඔතන වරද්දගෙන තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඔක් කරගෙන යන්න පුළුවන් කියලා කියදැයි. ඒ නිසා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කෙලිම නිවන් දකපු කෙනෙක් උන්වහන්සේට කාටවත් සෝවන් කරවන්න බෑ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සුමාන දෙකක් වැඩිපුර ඒ නාම රූප ස්පර්ශ කරපු නිසා ඕනම කෙනෙක් කතා කරනකොට බුදුහාමුදුර ගාවට තේනවා. සෝවන් වුණාට පස්සේ මොකල්ලාන සාංශර දෙනවා. එයා ගෙනියනවා. දැන් තාත්තා බබා අම්මා බබාට ප්‍රසූත කරලා පස්සේ තාත්තට බාර දෙනවා වගේ. අම්මා වශයෙන් ඉන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. තාත්තා වශයෙන් ඉන්නේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ මේ මේ වෙලාදී කරන ආර්ය පරිශ්‍රණ සියල්ලගේම නයිසાર્ගික වටනාවක් තියෙන. එකක්වත් වැරදි නෑ. ඒ නිසා විතර දිගට කරනකොට Tamanටම තේරෙයි මොළදි මොළදි ආසත්පුරුෂයන්ගේ දැක්ම බණ ඇසුර අවශ්‍යයි. පහු වෙනකොට Taman තුලින්ම එන්න ගන්නවා. ඉතින් ඒ ඒ පරිේශණය තිදු වෙන බව පේනවා ලියලා තියෙන විස්තරයෙන්. ඒක නිසා මේ මේ භූමිය වැඩ වැඩ මුලුව Tamanගේ ආර්ය පරිේශණය සඳහා යොදා ගන්න තාම හදිසි වෙන්න එපා. perfection වලට අංග සම්පූර්ණ තත්ත්වයකටපත් වෙන්න. දැන් මේ එහෙම වෙමින් තියෙනවා තමාගේම ටික විතරක් කරගෙන යන්න පුළුවන් නම් ඒක ලොකු හයියක් කියලා මම කියනවා. මටත් ප්‍රශ්න තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අවසරයි. මම සක්මන් කරන විට පාවෙනවා මේ හිතට දැනුනි එක. දෙක. ආනාපානසති භාවනා කරන විටදී දැඩි අපහසුතාවයක් දැනෙනවා. හිත එකඟ කර ගැනීමට නොහැකි විය. එතකොට මේ අපහසුකම තියෙන්නේ හිත පිට යනවද, කයරි දෙනවද, ඇඟරි දෙනවද මොකද වෙන්නේ? අපහසුතාවය කියන එක හිතට දැනෙච්ච එකක්ද, ඇඟට දැනෙච්ච එකක්ද? දැනෙන එකක්. ඒ කියන්නේ ඇඟ රිදෙනවා වගේ එකක්ද, අහවල් තැන රිදෙනවා කියලා කොහොමද මේ අපහසුකම කියන්නේ? ඇඟ රිදෙනවා වගේ එකක්. යටපැත්තද උඩපැත්තද? යටපැත්ත. ඉඳගෙන කකුල් දෙක දිහා. ඒතර කොහොමද වාඩි වෙන්නේ? භාවනාවට වාඩි වෙන්නේ කොහොමද? කරලා පෙන්නන්න බෑනේ. දැන් සාමාන්‍ය වෙලාවට පාඩි වෙන විදිහට පාඩි වෙන්න බෑනේ. ඉතින් ඒ ඔය ඔය ඉරියව්ව පහසු නෑ නේද? ඒ නිසා ඒකද දන්නේ නෑ. ඉරියව්ව හරිබදි ගහිලා වාඩි වුණා නම් නැත්තම් පහසු විදිහට වාඩි වුණා නම් මේ අපහසුතාවයට උත්තර ලැබෙයි කියලා හිතනවා. ඉතින් නැත්තම් කුරුසිය පිට යන ගැහුවා වගේ කටු බෙරි පෙරළුවා වගේද වාඩි වුණේ. ඒ වගේ තමයි. ආ. කි මම ඇවිල්ලා කරපු දෙයක් නම් මට බැන්නේ නැහැ. කොහොම වාඩි වුණොත් පහසු ඇඟට. උස මං වගේ මේ වගේ ඉඳලා කෝ දෙක දාගෙන ඉකියත් බිම වාඩි වුණොත් නැත්නම් කොට්ටයක් උඩද කොහොමද ලේසි? බිම වාඩි වුණොත්. මම කියන්නේ කකුල් දෙක කොහොමද තියාගන්නේ? තමයි වාඩි වෙච්චාම වාඩි වෙලා පෙන්නඳ වාඩි වෙනකොට පහසුව ලැබෙන්නේ කොයි වේවිද කියලා? කූ දෙක දික් කරගෙන ඉන්නේ. හරි. මේ මුලදී ඒව ඔක්කොම කරලා බලන්න. ඒ කියන්නේ මුලදී උගා කලාවට ඒක අර බබෙක් බුදි කරවන්න ඕනෙච්චාම ඒක ඔළුවෙන් හිටගෙන බුදි කරවන්න බෑනේ. මුණින් පුන්නලා බුදි කරවන්න බෑනේ. ඌට පහසු විදියක් තිබ්බොත් නේදා ගන්න නැත්නම් හිත එකලස් වෙන්නේ නැහැ. මේ වගේ තමමුත් තමන්ටම පොඩි බබෙක් වගේ දලකලා ඒ පත්තලෙට වාඩි වෙන්න ඉගෙන ගන්නටම අවුරුද්දක් දෙකක් යනවා. නිසා පටන් ගන්නකොට හුදුට එයා ඉල්ලන දේ දෙන්නේ. විනාඩියයි වගේ විනාඩියක් ගිගමා කීකරු වෙනවා. එතකන් අර දඬු කන්දේ ගැහුවා වගේ, කටු බෙරේ පෙරළුවා වගේ, කුරුසෙත් තියලා කුරුසෙත් තියලා අන ගහලා තියෙන දැකලා තියෙනවද? නෑ. නෑ අයියෝ, ඇයි මෙහෙම කරගෙන ඉන්නේ? ඔය පාරායිනේ තියලා තියෙන ඕකේ නිවන් දකින්න බෑ. බුදුහාමුදුරුවෝ දියා බෑ. ඕම පහසුවෙන් වාඩි වෙලා ඉනවා. ඒකයි මේ වැරද්දලා තියෙන්නේ. ඒක නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වේදී ඇඟට කරදර කරලා තියෙන. ඒකට ඇඟට හයෝගේ දීලා නැහැ. ඇඟට සහයෝගය දෙන්න ඕනේ. එතකොට සක්මන් කරන විට පා වෙනවා වගේ දැනෙනකොට වම දකුණ අල්ලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පා වෙනවා වගේ දැනෙන්නේ නැති වෙලාවෙදීද වම තිනකොට වම දකුණ තිනකොට දකුණ කියලා අල්ලන්න පුළුවන් වෙන්නේ. පා වෙන ගතිය තියෙද්දිත් වම දකුණ අහු වෙනවා. ඔව්. ඒක ඒක ගැන කියන්න බෑ. වම වම කියලා වම තිනකොට දකුණ නෙවෙයි. මේ වමමයි කියලා මොහොමද දන්නේ. විලුඹද වදින්නේ, මැදට වදින්නේ, කොහෙද වදින්නේ පොළොවේ. ඇඟිලි විලුඹයි. ඔව් එතකොට මේ වමේ විදියටමද දකුණ තියෙන කොටත් වදින්නේ නැත්නම් ඒ දෙකේ පොඩි පොඩි වෙනස්කම් තියනවාද? පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක කිව්වොත් කොහොමද කියන්නේ වමේ මෙහෙමයි දකුණ මෙහෙමයි කියලා ඒ වෙනස්කම් අල්ලන්න ආයතරය භාවනා කරන්න ඕනද නැත්නම් දැන් කියන්න පුළුවන්? භාවනා කරන්න වෙයි. වෙයි වාගේනේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. අනිත් දවසේ කියලා බලන්න. දැන් පාවෙන ගතිය තියෙන එක ලාභයිනේ. දැන් පාවෙන ගතිය තියෙන කරදරයක් නෙවෙයිනේ. කයේ වගේ වෙහසක් නෙවෙයිනේ. එතකොට බලන්න ඕන දැන් මට වම දකුණ බලන්න පුළුවන්. එතකොට බලන්න මම දැන් කියලා ආවේ ස්වාමීන් වහන්සේට ඇඟිලි පිළුබයි තියෙන. මේක ඇත්තද? එතකොට තේරෙන්නේ නෑ අනිත් දවසේ කරනකොට. සමානලට කියાવી නෑ නෑ. එහෙම නෙවෙයි. නැත්තම් ඇත්ත තමයි කියලා. එතකොට බලන්න මේකේ තියනකොට මේ වමේ ඉඳලා දකුණට කකුල මාරු වෙනකොට බර මාරු වෙනකොට වමේ පහුරු අල්ලන්න වගේම දකුණෙත් පහුරු අල්ලන්න නැත්නම් වෙනස්ද කියලා. දැන් වමේ දකුණේ ලියනකොට වමෙන් විදියට දකුණේ විදියට වමෙන් ලියන්න බෑනේ අපට. වමට පෑන ගන්න ඇදී දකුණට පෑන වෙනස්. ඒ වගේ ඇවිදිනකොටත් සමහරෙකුගේ ඒ තියෙනවා සමහරු ආමාන්තිකයි සමහරු දක්ෂිණාන්තිකයි. ආමාන්තිකයි කියලා කියන දන්න තාත්තා වාමාන්තිකයි ඌ ජීවිකාරයයි. <laughs> දක්ෂිණාන්තිකයි කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ. ඇවිදින කොටත් ඕක තියෙනවද දන්නේ. පොඩ්ඩ බලන්න තාත්තා ඇවිදින කොට කොහොමද කියලා වමෙන් ඇවිදින කියන්නේ. අන්නේ විදිහට බලන්න මේ ඇවිදිනකොට මේ දෙකේ වමේ දකුණේ අත් දෙකේ වෙනසක් තියෙනවා. වැඩ කරනකොට අනිවාර්යයෙන්ම අපි කයේ ක්‍රියා කරනකොට අත් දෙක වෙනස්. ඒ වගේ පයේ තියෙනවද? තියෙනවනම් ඒක ලියන්න. ඒක බලලා මේක ලියලා දෙනකොට ගියපාර ලියපෙක්කෝ ගිය ගිය ලියපෙක. ඒක ඔක්කොම එකතු කරන්න ඕන. විනාශය කොච්චරවත් මම එකතු කරන්න එකක්වත් එකතු කරන්නේ. හත්ත පහක වැඩක් නැහැ මේ මේ වගේ තියෙනවා මේ වටිනාකම. හෙටත් හෙටත් එනවා දැන් ඉස්කෝලේ ගිහලා ආවේ. ඔව්. කීයද ඉස්කෝලේ යන්නේ? එකමාරට. ඒක නෙවෙලා තියෙන්නේ අපි එකමාරට පටන් ගන්න වෙනවා නේද? හෙට හෙටත් ගිහලා කරනවද ලියා නේනවද? ලියාගෙන ඉන්නේ. right. මට බොහොම ධෛර්යයක් එනවා එහෙම කියනකොට. ඔයාලා යනාවේ නැහැ. මොනවා කියන්නේ තියෙන්නේ? භාවනා කරාද? නැහැ. අද ඉස්සරට ආවේ. ඒක ඈ? වුණ ආ එදා. ඒකට එදා ආගෙන හිටියද මේ ඔබ දෙන්නකො මයික් එක දෙන්නකො. එදා ආගෙන හිටියද ඒ භාවනා කරන්නේ කොහොමද කියලා ඒ බණපටියේ? අ තේරුණාද? ටිකක් තේරුණා. එතකොට තේරෙන තේරෙන්නේ ඉඳගෙන මෙහෙම කරන්න ඕනෑ කියන එකද සක්මන් කරනකොට මෙහෙම කරන්න ඕනෑ කියන එකද නැත්නම් එදිනෙදා වැඩ කරනකොට සතියෙන් කරන්න ඕනෑ කියන එකද වැඩියෙන් හිතට වැදෙන්නේ. සක්මන් කරනකොට ඉතින් ඒක ඊට පස්සේ කරලා බලන්න හම්බුනේ නැද්ද? නෑ. දැන් කරනවා දැන් පැයක් දෙනවා දැන් මම. හ්ම්. පැයක් නැවිනේ 45 දෙනිය පස්සේ සක්මන් කරලා ඇවිල්ලා. කොලයක් අරගෙන සක්මනක් කිරුවට පස්සේ වචන දෙකක් ලියා ගන්න. මෙන්න මෙහෙමයි මට වැටුනේ. ඉතින් පදියන්කටත් කෙරුවට පස්සේ ලකුණක් දාගන්න මෙන්න මෙහෙමයි මට වැටුනේ කියලා. ආයෙසරයක් කරලා බලන්න ලියපෙක හරිද කියලා. ආයෙසරයක් බලන්න ඒකල හොඳම ටික එකක් සැරයක් දෙතුන් සැරයක් කරලා මට ගෙනල්ලා ලියලා ගෙනත් දෙන්නවා. එතකොට මෙහෙටත් එන්න පුළුවන්කම තියෙන්නේ. උත්සාහ කරන්න වෙනවා. එදින මටත් හරි සතුටුයි මම කැමති ඇත්තටම මේ මේ මේ ගාල්ලි මේ ලියනගේ මාත් ඇතුළු සියලු දෙනාම නාවත් නැත්නම් මේ නාගේ පෙරහැරක් දැක්කට වැඩිය වඩා හොඳයි අන්තිමට යන පොඩි ළමෙක් යනවා දකින්නකොට හරි ලොකු වටිනාකමක් තියෙනවා. ඒක අපි පුරුදු කරලා යන්න ඕනේ. මේ කොළ ටික ඔක්කොම එකතු කරන්න වෙනවා. ඉතින් පැය එක විනාඩි 45කට සක්මනකට යනවා. ගිහිල් ඉවර වෙලා සක්මන් කරලා ඉවර වෙලා එක වාක්‍යයක් අඩු ගන්න. ලියා ගන්න මම මෙන්න මේක දැක්කා. හැමදාම සක්මනක් ඉවර වුණාට පස්සේ Tamanට කියලා Tamanගේ පුංචි පොතක් තියාගන්න. ඒක මේ කොල කැලි ලියනට වැඩිය එක්සයිස් පොතක ලියලා ඒක කියවනවා නම් මෙතෙන්ද ඇවිල්ලා. Tamanට පොත Taman ළඟ තියෙත. ඒක දැන් ඉස්පිරිතාලේ ගියාම දොස්තරලා දැන් පොතක් තියාගෙන ඉන්න දෙනවනේ. ඒ පොතේ තමයි ඔක්කොම ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන. ඒකට යාට ඒකට ඉතිහාසයක් වෙනවා. ඒ නිසා අපි මම සාදරයෙන් පිළිගන්නවා පොඩි උන් ගෙදර ගිහිල්ලා බත් කාලත් නැතුව වගේ දුවගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දැන් තක්පනක් කරලා අපිට විස්තර සපයන්නේ කියලා මේ ඔක්කොම වෙනුවෙන් මම ඉල්ලා හිටනවා. ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡාව නැත කරන සක්මන්ට වේලාව ගන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සර්වන් සරණයි.